ධර්ම දේශනාවට සූදානම් වෙලා කවුරු සාදුකාරයක් වත්තු. නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ ඛතමෝච පනයියේ අරියේ අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ අයමේව අරියෝ අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සේයති දං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධීති කෞරුණීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ නිසන්වනේ සති සතියක චර්යාවේ බ්‍රහස්පතින්ද දවසේ මේ වෙලාව අතහමාරි පැයේ විධර්ම දේශනාවක් සඳහා විශේෂයෙන්ම විපස්සනා ධර්ම දේශනාවක් සඳහා වෙන් කරගෙන තිනවා. ලදලද අවස්ථාවේ අපි ඒක චාරිත්‍රාත්මක වඩා කටයුතු කරගෙන යනවා. නමුත් ගිය නොවැම්බර් මාසේ 13 වෙනිදා කරාට පස්සේ මේ ධර්මචාරික කටයුතු නිසා අපට අද තමයි ඒ එදා නතර කරපු තැන ඉඳන් අද පටන් ගන්නට අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් එදා අපි නතර කරනකොට පවත්වාගෙන හිටියේ චුල්ල වේදාල සූත්‍රය සරුවචන් වහන්සේ විසින් දේශනා කරලද මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙච්ච සූත්‍රයක්. ඉතින් චුල්ල වේදාල මහා වේදාල සූත්‍ර දෙක සරුවචන් වහන්සේගේ නවංග සත්තු සාසනේ වේදාල කාණ්ඩයට වැටෙන එහෙම නැත්නම් ව්‍යාකරණ ගණයට වැටෙන ගැඹුරු සූත්‍ර වශයෙන් සඳහන් කරලා තියෙනවා. සර්වඥාසිකේ ශාසනය පසු කාලයේදී විග්‍රහ කරනකොට මේ නවංග සතු ශාසන කියලා සුත්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාථා ඉති උත්තකං උදානං වෙය්‍යාකරණං ජාතකං අබ්බූතං වේදල්ල ධම්මං ආදි වශයෙන් කොටස් නමයකට කඩලා තියෙන කේ වේදල්ල කියන්නේ වේදයේ පිළිබඳව අන්තිම කියන අදහසයි වේදේ කියන එක සාමාන්‍ය අවබෝධය ධර්ම ප්‍රඥාව කියන දැනුම කියන අදහසින් තමයි ත්‍රිපිටකයේ ඒ වගේම සර්වචන්සි 15 වෙනි ඉස්සර තිබුණු Hindu සාහිත්‍යයේ සඳහන් වෙලා තියෙනවා. අන්න ඒකේ කෙලවරට පැමිණිච්ච තරක් නැත්නම් වේදයේ <coughs> ගැඹුරක් සාකච්ඡා කරන තරම් තමයි මේ වේදල වශයෙන් සඳහන් කරන්නේ. ඉතින් යෝජනාවක් ආවා අපි නිසර්මණදී අපි මේ වේදල සූත්‍රය සාකච්ඡා කරමු කියලා. අතර මහා වේදල සූත්‍රය අපි පසුගිය වාරේ මෙල්බන් වලදී කැන්ඩල් පාක් ෆාර්මකේදී කරා මේක චුල්ල වේදාල සූත්‍රය. ඉතින් ඒකෙදී අලුතෙන් වගේ සම්බන්ධ වෙන අයගේ හඳුනා ගැනීම සඳහා පසු බිම නිදානේ මතක් කළොත් සරුවචනංශ වැඩ ඉන කාලේ දෙමල් දෙන්න දෙමාළු දෙන්නේ කියලා විසාක සහ ධම්මදින්නයි කියලා විසාක කියන උපාසක මහත්තයා ධම්මදින්න කියන්නේ උපාසිකාව දෙන්න හොඳටම පොසත් බහුලක මේ විසාකතුමා පරිමර සරුවචනංශය හම්බ වෙන්න ගිහිල්ලා බණහන පුරුද්දක් තිබුණා නමුත් ඒ කුලකාන්තාවක් වශයෙන් ධම්මදින්න කවදාකවත් විහාරයකට ගිහිලා බණක් කාලා තිබුණේ නැහැ. ගෙට කොටු වෙච්ච කුලකාන්තාවක්. විශාගතම බණ අහලා එනකොට එයාට ටිකෙන් ටිකෙන් ධර්මයේ තේරෙන්න පටන් ගත්තා. ඒකම එදා පැවතිච්ච ඒ පසුබිමේ හැටියට මෙවැනි ගැඹුරු ධර්ම කාන්තාවන්ට අවබෝධ කරගන්න බැරි වෙයි කියන අදහසත් හැමදාම වැටුණා. ධර්මය අවබෝධ වුණා, ප්‍රත්‍යක්ෂ වුණා. කොච්චරද කියනවනම් සෝවාන් සකදාගාමි අනාසකදාගාමි මට්ටමටම වැඩනවා. මොක කවදාකවත් ගෙදර ඇවිල්ලා අඹුවත් එක්ක මේ කතා කතා කරේ නැහැ. ඒ අම්මන්ඩි කවදාකවත් මේ ගමන්ට බාධා කරෙත් නැහැ. ওই කටයුතු වුණා. දවසක් විශාක උපාසකතුමා ඒ බණ අහලා භාවනාත් කරාද කියන එක විස්තර නැහැ. නමුත් අනාගාමී තත්ත්වයටපත් වුණාට පස්සේ එදා ගෙදර යන දවසේ පුරුදු පාසියේම ධම්මදින්නාව ගේ දොරකට ඇදගෙන ඇවිල්ලා අතින් අල්ලගෙන උඩු මහන් තලාවට අණ ගහන යනකොට විශාකතුම අත ආපස්සට ගත්තා. ඒ කාන්තාවගේ පහස නොලැබෙනවා නම් හොඳයි කියලා. ඒක ධම්මදින්නාවට තේරුණා. වෙනදා වගේ නෙවෙයි. තමන්ගේ ස්වාමි පුරුෂයා මොකක් හරි එකකින් වෙනසක් විරසකයක් තියෙනවා කියලා. ඉතින් මොනවක්වත් කරන්න නැතුව කෑම කන්න ගොන්න ටික හරි ගස්සලා ගිහලා රාත්‍රියේ පහුවෙන්ද උදේ කෑම කෑවට පස්සේ කොහොම සුවදව කතා කරනකොට ඇහුවා මොකද එහෙම මම පිළිබඳව වැරදි අදහසක් ඇති වුණාදෝ එහෙම නැත්නම් වෙන ඉක්තිරියාවක් පිළිබඳ හැකීමක් තියනවාදෝ අපි බොහොම ජයට හිටියා මොකද උනේ කියලා. ඉතින් එතෙන්දි විසාක හරි අපහසුරපත් වෙනවා. මේක කියලා දෙන්නත් බෑ කියලා නොදෙත් බෑ මේ හිතන්නෙම මේ කාන්තාවක් වශයෙන් මේක තේරුම් ගන්න බැරි වෙයි කියලා. ඒ නිසා කියනවා මයි කිසිම තරහක්වත් ඒ අඩුපාඩුවක් වෙච්ච එක නෙවෙයි මම මේ බණ අහගෙන අහගෙන ඉනකොට මට දැන් පුළුවන් තරම් විවේක වෙන්න ආසයි. ඒ නිසා මට ආසාවක් තියෙනවා අරණ්‍ය ගත වෙන්නයි කියලා. ඊට පස්සේ කිව්වා ඒකෙන් මේ අපේ විවාහ ජීවිතයට හානියක් වෙනවනම් මම ඒක වැරද්ද බාර ගන්නවා මම මුළු බුදලියම ඔබට දෙනවා ඔබට අවශ්‍ය නම් වෙන පුරුෂයෙකුට ගෙනලා අතපැමක් කරලා බාර දෙන්නම් මේ මේක පරිහරණය කරුවොත් ජීවිත කාලය පුරාම සැපෙන් ඉන්න පුළුවන් අත් පරම්පරාවේ දැනු බුදලේ තියෙනවා ඒක වැඩ කරගෙන ඉන්න මොකද්ද කැමැත්ත බුදුරේ පරිහරණය කරන තනිකරව ගත කරනවද විවාහක් වෙන්න කැමතිද කියලා. ඒතර ධම්මදින්නාව මේ පැත්තක තියලා අහනවා ඔබතුමාට වෙච්ච විදියට මේක අවබෝධ කරන විවේක වෙන එක මටත් බැරිද කියලා. ඒ කියන්නේ අමාරුයි කාන්තාව කරන්න අමාරුයි. ඒකයි මම මේ විකල්ප දෙක දුන්නේ කියලා. ඊට පස්සේ ධම්ම දිනව ප්‍රශ්න කරගෙන කරගෙන ගිහිල්ලා කියනවා නෑ මමත් කැමති එහෙමනම් ඔය වාගේම අරණිගත වෙන්න. ඊට පස්සේ දෙන්න දෙන්න එකතු වෙලා කතා කරලා මුළු බුදලියෙම දොර දැන් දෙනවයි කියලා කියනවා. දොර ඇරලා අනබෙරලවනවා. කැමති කෙනෙක් ඇවිල්ලා කැමතියක් ගෙනියන්නේ කියලා. ඊට පස්සේ දෙන්න පාට බෑලා විශාකතුමා උපාසක කෙනෙක් විදිහට ආරණ්‍ය ගත වෙනවා. ධම්මදින්නාව කෙලින්ම ගිහිලා ආරණ්‍යයකට කියලා පැවිදි වෙලා භික්ෂුණියක් විදිහට මාන්දම්පුර නබෝ කලකින් රහත් බවට පත් වෙනවා. පත් වෙලා සර්වචනන්සේ වන්දනා කරන නැවත සවැත් නුරට ආවට පස්සේ විශාක පාසකතුමාට ආරංචි වෙනවා තමන්ගේ පුරාණ අඹුව පුරාණ දූතිකාව කියන වචෙන් සඳහන් කරන්නේ නැවතත් ගෙදෙට්ට අවිල්ලා ඉන්නවා නැත්නම් හිප්පංගමට අවිල්ලා ඉන්නවා අපරාධි මහාන වුණාට මොකද අසාර්ථක වෙලා ජීවිතය කියන හැඟීමක් පහළ වෙනවා පහළ වෙලා යනවා භික්ෂුණී ආරාමයට ගිහිලා ධම්මදිනව හම්බෙලා ප්‍රශ්න කරනවා බෑ ආවේ මේ ගිය ගමන සාර්ථක වුණා කියන්නේ අන්නේ ප්‍රශ්න සහ පිළිතුරු වැඩපිළිවෙලක් තමයි මේ චුල්ල වේදාල සූත්‍රයේ සඳහන් වෙන්නේ විසාක පාසකතුමා ධම්මදිනාගෙන් විවිධාකාර ප්‍රශ්න අහනවා අහන්නේ අද අපි මේ භාවනා ජීවිතයේ ගත කරන කොට එක්ක අපේ හිතින් පැනනගින ප්‍රශ්න නැත්නම් ওই ධර්ම සාකච්ඡාවලදී පැනනගින ප්‍රශ්න. ඉතින් අපි මේ වෙනකොට දේශනා 12ක් ගවන් කරලා තිනවා. අද අපි ඉන්නේ 13 වෙනි දේශනාවේදී කෙසේ නමුත් මෙතුල් වේදාල මහ වේදාල සූත්‍රවල ඉස්සල්ලාකට එක සම්බන්ධයක් නැහැ. තැන් තැන් වලින් වගේ ප්‍රශ්න අහන්නේ තේමාවකට නෙවෙයි. ඉතින් මෙතනදී මේ අපි දැන් ඉන්නේ මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව ප්‍රශ්නේදී දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය වශයෙන් විසాగතම ප්‍රශ්නේ මතු කර ගන්නවා. මෙහෙවනවා. මෙහෙवला මේ ආර්යවනි මොකද්ද මේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා මාර්ග සත්‍ය කියලා කියන්නේ කියලා. මේ දුක ගෙවන් කිරීම සඳහා තියෙනා වූ මාර්ගය මොකද්ද කියන චතු හතරවෙනි ආර්ය සත්‍යය. එතෙන්දී <clears throat> විශාකතුමා මේ මේ ධම්මදින්නාව විශාක පාසකතුමාට කියනවා අයමේවකෝ ආවුසෝ අරියෝ අට්ටංගිකෝ මාර්ගෝ. මේකට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ තියෙන ආරෂ්ඨාංග මාර්ගයමයි මේක තමයි මධ්‍ය ප්‍රතිපදාව කියලා කියන්නේ මේක තමයි දුක්ඛ නිවන් ගෙවන් කිරීමේ මාර්ගය කියන්නේ ඊට පස්සේ ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය මධ්‍ය ප්‍රතිපදාව වශයෙන් දුක ගෙවක් කිරීමේ මාර්ගය වශයෙන් ඉදිරිපත් කළා. ඒක වර්ගීකරනවා නම් කරනවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඉතින් මේකේ අපි සම්මා දිට්ඨි, සම්මා සංකප්ප කියන දෙක පසුගිය වාරවල සාකච්ඡා කරා. අද දවසේ මාතෘකාව වශයෙන් අපි ඉදිරිපත් ඉදිරිපත් වෙලා තියෙන්නේ ගන්න බලාපොරොත්තු වෙන්නේ මේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන සීල ශික්ෂාව. එහෙම නැත්නම් සීල අංග. එහෙම නැත්නම් සීල ශාසනය. ඒ නිසා ආර්ය අෂ්ටාංග මාර්ගයේ ත්‍රිවිධ ශාසනය සඳහන් වෙනවා. සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියනකොට ප්‍රඥා ශාසනයත් ප්‍රඥා අංගත් ප්‍රඥා ශික්ෂාවත් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියනකොට සීල ශාසනයත් සීලාංගත් සීල ශික්ෂාවත් සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියනකොට සමාධි ශාසනය සමාධි අංග සමාධි ශික්ෂාව සදාන් වෙනවා. ඒ වාගෙම තමයි මෙතෙක් දුරට එනකන් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පිළිබඳ අවබෝධයක් ඇති කෙනෙකුට තේරෙනවා බුදුරජාන් වහන්සේ මේ ත්‍රිවිධ ශික්ෂාව පෙන්වලා තියෙන්නේ සීල සමාධි ප්‍රඥා ක්‍රමයට. ආර්ය අෂ්ටාංග මාර්ගයට එනකොට සම ප්‍රඥා සීල සමාධි ක්‍රමයට ඉදිරිපත් වෙයි. ඉතින් මේක ඒ තාර්කික ඥාණයට අන්වේ ඥාණයට උගතුන්ට ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඇයි මේ සීල සමාධි ප්‍රඥා ක්‍රමයට යන මේ ශාසනයේදී ඒ ප්‍රතිපදා මාර්ගයේ කෙලපැමිණෙන්න මුදුන්පත් වෙන්න සිකරයටපත් වෙනකොට සමාධි සීල ප්‍රඥා ක්‍රමයට ඉදිරිපත් කරන්න කියලා. ඉතින් ඒකත් අපිට අද මේ ධර්ම දේශනාදී සාකච්ඡා කරන්න වෙන ප්‍රශ්නයක්. ඒ වාගේම ඒ තරම් උසස් මට්ටමට ගියාට පස්සේ ඒ කියන්නේ ප්‍රතිපදාව හොඳට තේරුම් ගන්න ප්‍රතිපදාවේ කියලා පැමිණුණාට පස්සේ කොච්චරක් දුරට මේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන ඒ සීල අංග වැදගත් වෙනවද කොච්චරක් දුරට ඒක පුද්ගලයාගේ චේතනානුපූර්වකව සංවරයෙන් කළ යුත්තක්ද එහෙම නැත්නම් කෙරෙන දෙයක්ද ඒ කෙරෙන දේ ඒ පුද්ගලයාගේ සාමාන්‍ය එදිනදා ජීවිතයට සදාචාරයට ආචාර ධර්ම වලට බයලජ්ජාවට ඉංජසන් වලට කොහොමද වල්පාන්නේ ඊට පස්සේ ඒ යන ක්‍රමය කොහොමද සමාජයට ජන සමාජයට නැත්නම් ජන විඥාණයට මේකෙන් ඇති වෙන්නේ මේ බණ නිසද්ද බණ කොහොමද යන්නේ ඉතින් මේක බලනකොට බොහොම ඇත්තටම ආගම ධර්මයේ දෙකටම වැදගත් වෙන මාතෘකාවක් කොහොම නම් පටන් ගන්නකොටම මේ මට්ටමට යනකොට සීලයෙන් සමාධිය හරහා ප්‍රඥාවට යනවද නැත්නම් ප්‍රඥාවෙන් සීලයට එනවද කියන පැති දෙකම සමාන මට්ටමේ කියලා සලකන්න වෙනවා ප්‍රත්‍යুৎপন্ন ධර්ම වශයෙන්ොත් එකිනෙකා මත රඳා පවතින ධර්ම වශයෙන්මුත් තේරුම් ගන්න තරමට අපි විවෘත මනසකින් බැස ගන්න ඕනේ මොකද මෙතන පෙන්නන්නේ ප්‍රඥාවෙන් සීලයට යන අපි මෙතෙක් කල් අහලා තියෙන්නේ සීල සමාධි ප්‍රඥා ක්‍රමයට ප්‍රඥාවේ සීලය සීලයෙන් ප්‍රඥාව හර සමාධිය හරහා ප්‍රඥාවට යන ගමන. ඉතින් මේ <coughs> විග්‍රහයේදී මේ ශාසනය දිහා සරුවචන වහන්සේගේ ශාසනය දිහා ආගමානුකූලව සහ ධර්මානුකූලව බලනකොට එහෙම නැත්නම් සාමාන්‍ය ආගමේ පෙන්නන සමාධිය පැත්තෙන් හෝ එහෙම නැත්නම් බුදුහාමුදුරෝ අත්‍යන්ත වශයෙන් දේශනා කරන තෝ විපස්සනා පැත්තෙන් හෝ කියන පැති දෙකෙන් බලනකොට පුංචි පුංචි දෘෂ්ටි කෝණ වෙනසක් තියෙනවා. ප්‍රඥාවට අල්ලන්න පුළුවන්. ඇල්ලුවාට පස්සේ ඒක භාවනාවටත් වැදගත් වෙනවයි කියලා අදහසක් මගේ පුද්ගලිකව තියෙනවා. ඒක නැත්තම් මුගක් වෙලාවට මම කෙලින්ම යෝජනා කරනවා, චෝදනක් කරනවා එවැනි ජීවිත අත්කලමතාන් යෝගයට වැටෙන්න ඉඩ තියෙනවා. දැඩි ලෙස විනයල්ලාගෙන දැඩි ලෙස Tamanට විනය නීති පනවගෙන මේක කටුගයක් දඟගයක් කුරුසයක් පාඩපත් කරගන්න. ඉතින් ඒ නිසා අර විපස්සනා පැත්තෙන් එහෙම නැත්නම් ධර්මයේ පැත්තෙන් බැලුවොත් මේ මොකද්ද විනය කෙරෙහි ඇති ආකල්පේ වියුත්තේ මොකද්ද සීලේ කෙරෙහි ඇති ආකල්පේ වියුත්තේ මොකද්ද සීලබ්බත පරාමාස කියන්නේ කියන එක මේ භාවනාදී අනිවාර්යයෙන්ම වෙනස් වෙ යුතුයි කියලා මම කියනවා. අනිවාර්යයෙන් පරිණාමයටපත් වේ යුතුයි පරිණාමයටපත් වෙනවා. ඒක පිළිබඳව ඊට පහර තියාගන්න නැතුව දඬුකන්දේ ගැහුවා වගේ ශීලයේ පිළිබඳව මුලින් ගත්ත ඊ ආකල්ප ඒ තරමට මිහිර කරගත්තොත් ඒකට තමයි මම අදහස් කරන්නේ මේ දැඩි අත්ති කිලමතාන යෝගයට වැටිලා තමනුත් අනුමුත් ඔක්කොම මේ විනය පැත්තෙන් සීලයේ පැත්තෙන් බලලා මහා වෙහෙසකට මහා විවේචනකට මහා කලා විවාද වලටපත් වෙනවා මේ ගමනේ තියෙන සුන්දරත්වේ නැති වෙනවා තමන්ගේ වැඩක් බලාගෙන යන්න තියෙන ගමන බැරි වෙනවා ඉතින් සම මේ ප්‍රඥාව සහ සීලය සීලයත් සහ ප්‍රඥාවත් අතර තියෙන මේ සම්බන්ධතාවයේදී දෙකම එකිනෙක කෙරේ ප්‍රත්‍ය වෙන බව තේරුම් ගත්තොත් හරි සාන්තියක් හිතට එනවා ඉතින් ඒකට මම ඉස්සෙල්ලම නිදර්ශන සූත්‍රයක් ගෙන හරපන්නන්ට සූදානස කැමැතියි ඒ ශරුවචන් වහන්සේ <clears throat> වැඩ ඉන්න කාලේ ඔය සෝන දන්න කියන බ්‍රාහ්මණයා බොහෝමත්ම ප්‍රසිද්ධ බමුණු නායකයෙක් කොහමරි විවෘත හදවතක් තිබිච්ච මිනිස්සේ එයා ශරුවචන් වහන්සේ හමු වෙන්න විශාල පිරිසක් ඒත්තු ගන්නගෙන තමන්ගේ ගෝල බාල පිරිසක් යනවා ඒ ගෝල බාල පිරිස තනිකර විරුද්ධ වෙද්දී සෝන දණ්ඩ වැණි ඉහෙනිකට පැවිච්ච තලතුණා බ්‍රාහ්මණයෙක් මේ කලුකේ සහිත මධ්‍යම වයසේ ගත කරන්නා වූ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ළඟට නොයා යුතුයි ශ්‍රමණ බෞද්ධ ගෞතමයන් වහන්සේ සෝණ දණ්ඩ වැනි ශ්‍රේෂ්ඨ වමනන් කරා ආයුතුයි කියන අදහසේ ඉන්න ගෝලපාල පිරිසක් එක්ක ਸਰවඥ සම්බෙන්ද යනවා සෝණ දණ්ඩ බ්‍රාහ්මණයක තියෙන තේද නිසා යාල් ගෝල ටික අරපත් කරන යනවා ඊට පස්සේ ਸਰවඥ වහන්සේ සෝණ දණ්ඩ බ්‍රාහ්මණයගේ සෝණ දණ්ඩ බ්‍රාහ්මණයට හිතරිදී නැති වෙන විදිය අල්ලාව සල්ලාපිකින් පටන් ගන්නවා පටන් ගන්න අහනවා ඔය ගොල්ලන්ගේ ඔය තියෙන ඒ බ්‍රාහ්මණ අද්දතියේ එනතන් ඒ ආගමේ පිළිගැනීම් වල අගයන් ආඩම්බරයන් වල හොඳ බමුණෙක් වෙන්න විශේෂයෙන් බමුණු නායකත්වයක් දෙන්න තිබිය යුතු ලක්ෂණ මොනවද කියලා. එතකොට සෝනදන බ්‍රාහ්මණ කෙනෙක් බොහොම සරලව අපේ පොත්වල ලියලා තියෙන කරුණු පහක් අවශ්‍යයි. සාර්ථක බමුණෙක් කියලා බමුණන්ට බමුණු ධර්මය උගන්වලා ඒ ආගමක් දිනු කරන තමනුත් උත්හාණයටපත් වෙන්න ලක්ෂණ පහක් අවශ්‍යයි. ඒක නා හතර වංශයෙන් හතර වර්ගයෙන් කුල පාරිශුද්ධියක් තියෙනවා. අම්මගේ પરම්පරාවත් බමුණෙක් බැමිණියක් බඳලා හම්බෙච්ච කෙනෙක් වෙන්න ඕන. තාත්තගේ પરම්පරාවෙත් බමුණෙක් බැමිණියක් බඳලා ඇති වෙච්ච කෙනෙක් වෙන්න ඕන. ආත්මතු પરම්පරාව දක්වා කුල ප්‍රවේණිය පවතිනවා. බමුණු කුලයේ වෙන්න ඕනේ. ඒක බැරි නම් ඒක නැත්තම් අපේ වචන කියන අඩු කුලේ නම් බෑ. දෙක ත්‍රිවේදේ පාරගු වෙන්න ඕන. හොඳට ත්‍රිවේදේ කටපාඩම් කරලා තියෙනවා. තුන පිටසක් ඉදිරියට යන පෞෂත්වය තියෙනවා. අංගපසංග ආඩු කුල දූෂණයට අහු වෙන විදිහේ බැලුවා විකෘති වෙන කිසිම රූපයක් තියෙන්න බෑ. ප්‍රകൃතිය හොඳ පෞරුෂත්වයක් තියෙනවා. හතර තමංග හොඳ චර්චයක් තියෙනවා. සිල්වන්ත චර්චයක් තියෙනවා. පහ ප්‍රඥාවන්ත. තමන් දන්නේදි තව දෙයක් ඉගෙන ගන්න තරම් නිතරම ප්‍රඥාව වෙන්න ඕනේ කියලා. කොහොම ලස්සන කරුණු පහක් වෙන බුදුහාමුදුරුවෝ කියන මේක එහෙමම පිළිකට වටිනවා. ඒ තැනට පවතින ලෝකේ ඒගොල්ලෝ කියාගෙන යන ක්‍රම හොඳයි. එතකොට අහනවා බුදුහාමුදුරුවෝ යම් ආකාරයෙන් මේ ආකාරයෙන් අංග සම්පූර්ණම කලකරණු පහ නැතුව මේකේ කරුණු හතරයි තියෙන්නේ මේක නම් නැතත් කමක් නැහැ කියලා ගේට්ටු කරන්න වුණොත් සලකා බලන්න වුණොත් මේ හතර නම් අත්‍යවශ්‍යයි හැබැයි මේක නම් නැතුණත් කමක් නැහැ කියලා හලන්න කැමති කොයි ලකුණද සෝන දන්න බ්‍රාහ්මණය කියන වෙනම් පොත්වල ඇවිල්ලා තියෙන බරපතල දෙයක් ස්වාමීන් වහන්සේ ඒ වුණාට ඔය මේ පෞරුෂත්වයේ පෙනුම නම් නැති වුණත් කමක් නැහැ. හැබැයි හොඳ කුලවන්ත වෙන්න ඕන, හොඳ මේ ත්‍රිවිධ පාරක වෙන්න ඕන, සීලවන්ත වෙන්න ඕන, ප්‍රඥාවන්ත වෙන්න ඕන. අබුදුඥානද කියනවා මගෙන් ওই ප්‍රශ්නේ වුණා මාත් ඔය ටික තමයි කියන්නේ. අරහතරත් එක වරන මේක එච්චර වැදගත් නැහැ කියලා මේ එකඟ වෙලා අහනවා මට ඉඩ දෙනවා නම් මම ප්‍රශ්නයක් අහන්න ගත්තොත් මේ හතරෙමුත් මේ හතරමත් හොයන්න නැහැ. මේ තුනකින් මේ සුදුසුකම ගන්න උනොත් මොකද්ද ගන්න කියලා. ඒතකොට තෝනතර බ්‍රාහ්මණය පැකේලා කියනවා ස්වාමීන් වහන්සේ බලපෑම් කරන නිසා මම ඕනනම් කියන්නම්. කුලේ නම් නැතුණත් කමක් නැහැ. ත්‍රිවේද පාරකෝ වෙන්න ඕන, සීලවන්ත වෙන්න ඕන, ප්‍රඥාවන්ත වෙන්න. ඒතකොට අර 500 මේත් එක්ක ආපු කට්ටිය වර්ග තර්ක කරනවා. දැන් ඔබතුමා මේ අපේ තියෙන වැදගත් ලකුණු පාවා දෙනවා සරුවත් යනවා ඉදිරිපිට. ඒතකොට සෝමනන්ද කියන කටවහන හිටපල්ලා. මමයි කතා කරන්නේ කියලා. සර්වචනන්සෙත් ඒකටම පොඩ්ඩක් ඔව් ඔව් එහෙම තමයි වැඩි හිටියෝ කතා කරන පොඩි උන්ට දාන්න එන්න එපයි කියන වගේ කතාවකින් යනවා කතාව. ඊට පස්සේ සර්වචනන්සේ අරමනසා තව පාරක් මිරිකනවා. මේ තුනේමුත් ඔබට යම් හේයකින් මේ දෙකයි ලකුණු තියෙන අනිත් එක හැරුණක් කමක් නැහැ කියනවනම් කොයි එකද කරන්නේ. ඒතකොට සෝමදන්න බ්‍රාහ්මණ කියනවා ස්වාමීන් වහන්සේ දැන් නම් ඊටාම අසීරු තත්ත්වයකටපත් වෙනවා මට කියනවනම් කියන්න තියෙන මෙච්චරයි ත්‍රිවේදේ නැති වුණත් සීලවන්ත වෙන්න ප්‍රඥාවන්ත වෙන්න. දොම්ද සාදුකාර දෙන්න. සාදුකාර දෙනකොට අර ආපු පිරිස සම්පූර්ණයෙන්ම තොනදන ප්‍රාක්‍මණයට විරුද්ධව චෝදනා කරන යෝජනා කරන පාවා දෙන්න හොරිකඩයා අපේ තියෙන හැම අයිතිවාසිකම ਸਰවචන දෙවියන්ට පාවා දෙනවා. නමුත් යන්නේ ඇත්තටම සාකච්ඡා මට්ටමක්. ඊට පස්සේ සර්වචන්නාංශය ආනවා සෝඳන්න බ්‍රාහ්මණයාගෙන් හොඳයි දැන් ඔබතුමාගේ ප්‍රශ්න තුනකට ලැබිච්ච උළුතු පිළිතුරක් වශයෙන් සීලය සහ ප්‍රඥාව ඉදිරිපත් කරගත්තා. ඔබතුමා තනියම කල්පනා කළොත් මේ දෙකෙන් කොයි එකද හරන්න කැමති කියලා. කොයි එක නැතුව අනිත් එකට තනියම හිර ගන්න පුළුවන් වේද ගිනියන් කියලා සෝනදන්න බ්‍රාහ්මණය ඉතාම අපහසුරපත් වෙලා කියන බුදුහාමුදුරන්ට බුදුජානන්ස සීල පරිදෝතා පඤ්ඤා පරිදෝහිතෝ පරිදෝතෝ පඤ්ඤා පරිදෝතා පරිදෝතං සීලං සීලෙන් පිරිසුදු වෙච්ච මිනිහට විතරයි ස්වාමීන් වහන්සේ ප්‍රඥාවක් තියෙන්නේ. ප්‍රඥාවෙන් පිරිසුදු වෙච්ච මිනිහට විතරයි සංස සීලයක් තියෙන්නේ. ඒ නිසා යත්ත සීලං තත්ත පඤ්ඤා යත්ත පඤ්ඤාය සත්ත සීලං. යන්තනක සීලය තියෙනවා, එතන ප්‍රඥාව තියෙනවා, යන්තනක ප්‍රඥාව තියෙනවා, එතන සීලය තියෙනවා. සීලවතෝ සීල පඤ්ඤා ලෝකේ අග්ගමක්ඛායති කිය. මේ දෙක තමයි ලෝකේ අග්‍ර ධර්ම දෙන්නේ. ඇත්තට මේක සරුවචනාංශයෙන් කියවිය යුත්තක්. එතෙන්දී කියවෙන්නේ සෝනදාන බ්‍රාහ්මණයා. ඒතකොට සරුවචාන්ස කියනවා සෝන දණ්ඩ මේ ප්‍රශ්නේ මගෙන් එමුණ මාත් උච්චරයි කියන තියෙන්නේ මේක නිකන් නොකිය කියනවා සරුවචාන්සේ ඔබතුමාගේ කාට වචනයක් වුණාට ගණන් ගන්න නැති නිසා මේක ශ්‍රීමුක වාදයක් වශයෙන් බුද්ධ වචනයක් වශයෙන් වෙන්න ඕන නිසා සරුවචාන්සෙත් ඒ පාඨයේම නැවත කියනවා සීල පරිදෝවිතෝහි පඤ්ඤා පඤ්ඤා පරිදෝවිතං සීලං යත්ත සීලං යත්තත් පඤ්ඤා යත්ත පඤ්ඤා තත්ත සීලං සීලව සීලවතෝ පඤ්ඤා පඤ්ඤාවතෝ සීලං පඤ්ඤා සීල සීල පඤ්ඤා ලෝකේ අග්මකහයි. ඉතින් මේ කාරණා දෙක මේ කියන සීලයක තියෙන ප්‍රඥාවට තියෙන බොක්කෙම සම්බන්ධ වෙන ගතිය නෑ. පෙකණි වලින්ම සම්බන්ධ වෙන ගතිය, අත්‍යන්ත සම්බන්ධ වෙන ගතියක්. ප්‍රඥාවන්තයර සීලයක් තියෙන ගතියක් මේ සෝන දණ්ඩ සූත්‍රයේදී අගය වෙනවා. එතකොට මේ දෙකෙන් කොයි එකද ඉස්සර වෙන්නේ කියන ප්‍රශ්නයක් නැහැ. සීලෙන් ඉස්සරලා ප්‍රඥාවට යනවද ප්‍රඥාව ඉස්සරලා සීලයට යනවද කියන එක සම්පූර්ණ විවෘත වැඩපිළිවෙලක් වෙන්න ඕනේ. ඒ වාගේම දෙයක් තමයි මෙතන සමාධියක් ගැන කතා කරන්නේ. සීලවතු පඤ්ඤා පඤ්ඤාවතු සීලම් සීල පඤ්ඤා ලෝකේ අග්ගමක් ආයති. ලෝකේ ඉන්න අග්‍රම ධර්ම දෙක කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් එතකොට මේ කියන තාම රැඩිකල් වාදී, තාමත්ම විප්ලවකාරී, තාමත්ම ජවයලවන මේ ප්‍රකාශනයත් අනිකුත් සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම ਸਰවඥාන්සේ දේශනා කරනකොට සීලය සමාධිය සමාධිය ප්‍රඥාවට වශයෙන් කියන කතා කරන විදිහට සීල පරිභාවිතෝ සමාධි මහප්පලා හෝති මහානිසංසා සමාධි පරිභාවිතෝ ප්‍රඥා මහප්පලා හෝනි මහානිසංසා කියන එක ਸਰවඥාන්සේ පරිනිර්වාණ සූත්‍රේ නිතර නිතර කියනවා. මහණියම් කිසි කෙනෙක් සීලය හොඳට හිතට වද්දාගෙන පරිභාවිත කියලා කියන මනා භාවිතාවට ලක් කරගත්තොත් නිතර තමන්ගේ ජීවිතය සම්බන්ධ කරගත්තොත් එයාට එයාගේ සමාධිය මහත්ඵල මහනිසංස වෙනවා. හොඳට හිත නිස්සලංක වෙලා විවේක වෙලා ශාන්ත සීතල තත්ත්වයටපත් වෙනවා. මේ ශාන්ත සීතල තත්ත්වයටපත් වෙච්ච විපටිහාර වූ අවිපටසාරේ වූ සමාධිය මහත්ඵල මහනිසංස කෙරුවොත් එයාට අනිවාර්යයෙන්ම ප්‍රඥාව මහත්ඵල වූ මහනිසංස ප්‍රඥාව ලැබෙනවා. ඒ නිසා මේ සීලයේ ඉඳලා ප්‍රඥාවට යනකොට ගයක් හදනකොට හදන తాවකාලික පලංචි වගේ සමාධිය අත්‍යවශ්‍යයි. විශේෂයෙන්ම තට්ටු කරන ගිල්ලක් ගන්න හදනවනම් එහෙම පලංචි නැතුව බෑ. ඒක ඉතාමත් වැදගත් වෙනවා. ගිය හදලා ඉවර වෙනවා. හැබැයි ගිය හදලා ඉවර වුණාට පස්සේ පලංචි ගලවන්න වෙනවා. ඒක කියන්නේ කියලා කටුකුරුන් දෙවියන් කියනවා දැන් ඉන්න කට්ටිය පලංචියේ පදිංචි වෙන්න ගිහිල්ලා තමයි මේ ශාසනය කාලා තියෙන්නේ. බලංචේ තියෙන්නේ తాවකාලික ගොඩනැගිලා semi permanent structure එකක් ගොඩනැගිලා ගන්නකම්. අනේ ඒකට මෙතනදී පේනවා මේ සීලය සහ ප්‍රඥාව දෙක අතර තියෙන අත්තනාරින සම්බන්ධතාවය. මේ එක පැත්තක්. අත් භාවනා කරගෙන යනකොට සමාධිය පාවිච්චි කළ යුත්තේගේ ප්‍රයෝජනය සලකලා ඒ නිවර්ණ අයින් කරලා ඇත්ත ඇති හැටි දැක ගැනීම සඳහා යහ දර්ශනයක් ඇති කර ගැනීම සඳහා නමුත් ඒක තියෙන්නත් පුළුවන් නොතිබෙන්නත් පුළුවන් සමාජ සුද්ධ සමාජයක් වෙන්නත් පුළුවන් විපස්සනා සමාජයක් වෙන්නත් පුළුවන් ඒක එන වෙලාවකුත් තියෙනවා යන වෙලාවකුත් තියෙනවා අනිවාර්යයෙන් මේ පස්සෙම යනවා කියලා ගියොත් එන චිත්ත පීඩාව නිසා අද හරියට මේ භාවනා ලෝකේ සමාධිය මනින්න ගිහිල්ලා හරියට පශ්චාත්තාප නමුත් මේ සීලයයි ප්‍රඥාවයි දෙක අතර සම්බන්ධතාවය හරියට දැනගෙන ගියොත් සමාධිය කියන්නේ ආගන්තුක දෙයක්. මො ශීලයේ එහෙම නැහැ. ශීලයේ තමන් විසින් හික්මීමේ සමාදන්ව රැකීමේ ඊළඟන සමාදන් වීමෙන් කරන්න ඕන දෙයක්. ඒතර ලැබෙන දෙයක් තමයි ප්‍රඥාව. මේකම අස්සජී සූත්‍රයේ සර්වඥාන්සේ සඳහන් කරනවා. අස්සජී ස්වාමීන් වහන්සේ හොඳට සමාධිය ලැබපු චතුත්ථ ධ්‍යානට යන්න පුළුවන් වෙලා සියලු ප්‍රශ්න ඒකෙන් විසඳගෙන ජීවත් වෙච්ච ස්වාමීන් වහන්සේ නමක් අවසාන මරණ මංචකයේදී ඒ ලෙඩක් ඇවිල්ලා වේදනාව අධික වෙලා සමාධිය නැති වෙනවා. නැති වුණාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේට තද බල චිත්ත පීඩාවක් එනවා. මේ අත්‍යවශ්‍ය වෙලාවට ආදාගෙන ඉපු සමාධිය මරණ මොහොතේදී නෑ. දැන් මම කොහේයි තන්නේ. අන්තිමට සර්වඥාන්සේට පණිවිඩයක් අරිනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් පණිවිඩයක් අරිනවා සර්වඥාන්සේට වැඳලා කියන්නේ අසජීට අමාරුයි. අසජී අවසාන චිත්තක්ෂණයේදී සර්වඥාන්සේ දකින්න කැමතියි. එහෙම හැම කර වාරදනාවටම ਸਰවඥන්ස වඩින්නේ නැහැ. නමුත් මේ අස්සජී ස්වාමීන් වහන්සේගේ වෙලාවටත් අපේ වෙලාවටත් වඩින්නේ. වැඩියට පස්සේ ඊටාත්ම දුෂ්කරව දුර්වලව ඇඳේ ඉඳගෙන ਸਰවඥන්ස එනකොට ඇඳෙන් නැගිටින්න හදනකොට ਸਰවඥන්ස කියන අස්සජී ශරීරයේ සැප පිණිස කොහොම ඉන්න කලබල වෙන්න එපා. ඊට පස්සේ කියනවා අනේ ස්වාමීන් වහන්සේ හොඳටම විපිලිසරයි. මේ වගේ වෙලාවක තිබිය යුතු ඒ සාන්ති ගතිය විශ්වාසය මගේ හිතේ නැහැ. මම මේ වැටෙන්න හදන්නේ ඉන්සානීය ස්වාමීන් වහන්සේට ඇයි කියලා හොර පස්සේ කියනවා මම මෙතෙක් කරන්නේ සමාධිය නැත්නම් ඒ ධ්‍යානය එහෙම නැත්නම් ඒ විවේකේ ප්‍රී විවේකයෙන් හටගත්තා වූ ප්‍රීති සුඛේ දැන් මට නැහැ කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ අස්සජිමි අනිකුත් ශ්‍රමණ ප්‍රාඥුනේ වගේ උඹත් හිතනවාද මේ සාසනයේ හරේ සමාධිය කියලා. කියලා නිකන් අරක නතර කරලා අහනවා උඹට සීලය පිළිබඳ සැකයක් තියෙනවා. අනේ සංස නෑ මම මේ දිගටම සීලස කියන්නේ. එහෙනම් එච්චරයි. සීලේ තියෙන ඕඩ මිනිසෙකුට ඒක ඒ පරිසර සාධක හරි ගියාම සමාධිය ගන්න පුළුවන්. ඒ නිසා හරපද්ධතියේ පදනම වෙන්න තියෙන සීලේ මිස ඒ සීලේ මතින් අවස්ථානුකූලව ඇති වෙන සමාධිය නෙවෙයි. ඒක නිසා සීලිය අදිස්ථාන කරන්න කියලා. මම මෙච්චර මේ අමාරු වෙලා තියෙද්දි මරණ මොහොතට යද්දි සමාධිය නැති වුණත් මම සීල කඩාගත්තේ නෑ නේද කියනකොට ඒ ඇති වෙච්ච සතුට යැතිච්ච හැකි සංඥාව මතින් පුතජානංශේ ඒ අවසාන මොහොතේදී ආශ්‍රජි ස්වාමීන් වහන්සේ පිට වෙනවා. ඒ නිසා මේ භාවනා කරන කෙනෙක් මේ සීලය තේරුම් අරගන්න ඕනේ. ඒක කාටවත් පවරන්නත් එපා, පටවන්නත් එපා. අනිවාර්යයෙන්ම තමන්ගේ වගකීමට වැටෙන්න ඕනේ. හැබැයි මම මේ සීලය කියන වචනේ කියනකොට අනිවාර්යයෙන්ම මතක කරනවා සීලබ්බතයක් වෙන්න දෙන්න එපා. සීල වෘතයක් වෙන්න දෙන්න එපා. මේ සීලය තමන්ගේ සමාධියට තුඩු දෙන එකක් මිස නිකන් රකින්න ඔටුන්න කටු ඔටුන්නක් කරගන්න යන්න නරකයි. නැත්නම් ප්‍රයෝජනේ සලකලා ඕනේ සීලය පාවිච්චි කරන්න. මෙන්න මේ සීලයක තියෙන ප්‍රයෝජන මොකක්ද කියලා දැනගන්නේ ප්‍රඥාවේ මිස ගුරු හාමුදුරුවෝ කියලා දීප එකක් නෙවෙයි. પરම්පරාවෙන් ආපු එකක් නෙවෙයි. පොතේ තියෙන එකක් නෙවෙයි. මෙන්න මේ විදියට ප්‍රඥාවෙන් පණ්ඩේ නොලබපු සීලය මම අර කලින් කිව්වාගේ බොහෝ විට අත්කලමතාන යෝගයට වැටෙනවා එහෙම නැත්නම් බොහෝ විට කීතාගේ සුචරිතවාදයට වැටෙනවා තමන් දිහා බලන්නේත් අනුන් දිහා බලන්නේත් මේ සීල කණ්ණාඩිය හරහා විනය කණ්ණාඩිය හරහා මනුස්සකම දැක ගන්න බැරි ධර්ම විනය දෙකෙන් විනය ඉස්සර කරන්න යනවා සීල ප්‍රඥා දෙකෙන් සීලය ඉස්සර කරන්න හදනවා මැනීම සඳහා අනුන් මැනීම සඳහා තමන් මැනීම සඳහා මේක භාවනා මේ මේ මේ තියෙන පාහර ගතිය නිසා භාවනා කරන ලෝකයේ සහ සාමාන්‍ය මාළු මාකට් එකේ කිසි වෙනසක් නැහැ. ඉරිදා පොලේ භාවනා කරන ලෝකේ කිසි වෙනසක් නැහැ මේ සීලෙන් මනින ගතිය නිසාම එකම හේතුව ඒකයි කියලා මම නම් හිතලා තියෙනවා. එහෙම නැත්නම් භාවනා කරන ලෝකේ අපිට ඕන කෙනෙකුට ඕන කෙනෙකුට අනුකම්පා කරන්න වෙනවා. කවි වෙලාවේ සීලය හරියයි දන්නේ කොයි වෙලාවේ ප්‍රඥාව හරියයි දන්නේ. නමුත් මේ ශීලයේ කෙනක මිම්මක් කරගත්තොත් අනුන්ගේ ක්‍රියාකලාප දිහා බලලා ඒකල ඒ මනසට වෛර කරලා ඒ මනස සුචරිතවාදී කරන්න ඇදුවොත් වෙන්නේ අර මනස තවත් පිට කරවීමක් මෙට්ටයි වීමක් කේස් හාඩ්නින් වෙන්න පටන් ගන්නවා. ද්වේෂකම් ඇති වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප දෙක නැති කෙනෙකුට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව අමාරුයි. හොඳ සම්මාදිට්ඨියක් ඇති. ඒ සම්මාදිට්ඨිය නිසා ඇතිවෙච්ච මනා සංකල්ප. යහ කල්පනා ඇති කෙනෙකුට විතරයි එහෙම නැත්නම් මේ වචී මනෝ චිත්ත සංඛාර ප්‍රමාද මනෝ සංඛාර වශයෙන් සඳහන් කරනවා චිත්ත සංඛාර මනෝ සංඛාර කියන ඊට අඩියේ තියෙන එක දැකගත්තොත් තමයි මේ වචී සංඛාර කියන සම්මා වාචා කාය සංඛාර වශයෙන් කාය සංඛාර වලින් පටන් ගන්න වැඩිගෙන එන සම්මා කම්මන්ත පෝෂණය ලබන. ඒ නිසා සම්මා දිට්ඨි සම්මා සංකප්ප දෙක වැදගත් වෙනවා. මේ ඉතික් එනකන් සමාඩ අපි සම්මතානුකූලව ගෞරවයෙන් සද්ධාවෙන් සම්මා වාචා මේ කියන්නේ බොරුනෝ කියන්නේ කේලන්නෝ කියන්නේ හිස්සචනෝ කියන්නේ පරිසජ්ජෝ කියන්නේ කතා කරගෙන එනවා. වැඩ කරගෙන එනවා. හිත අනිෂ්ඨාන කරගෙන එනවා. සතුන් නොමරන්න, හොරකම් නොකරන්න, කාමීත්‍යාචාර නොකරන්න හිත හදාගෙන එනවා. නමුත් මේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප වලට යනකොට හොඳට තේරෙන්න පටන් අර ගන්නවා. මේ දෙක සද්ධාවෙන් අරගෙන ආවට මේක අත්‍යවශ්‍යයි. ඒක තමන්ගෙම ඇතුළෙන්ම තමන් කියන ප්‍රයෝජනෙයෙන්ම මේක පන්නරේ ලබන්න මේක ආශිරි ගැන්වෙන්න ආශිරි ගැන්වෙනකොට අපි මෙතෙක් අරගෙන ආපු ඒ මුසාවාදා ශික්ෂාපදේ හෝ එවතන් පාණජිවාතා අදීන දාන කාමේශ මිච්ඡාචාර පිළිබඳව අලුත් අර්ථකථනයක් එන්න පටන් ගන්නවා. අලුතෙන් තේරෙන්න පටන් ගන්නවා මේක කොහොමද මේ කියන සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම කියන මේ ටික යහ කල්පනාවෙන් සහ යහ දැක්මින් පන්නරේ ලැබුවට පස්සේ ඊගාවට එන්න තියෙන සම්මා වායාමයේ සම්මා සතියේ සම්මා සමාධියේ තුඩු දෙන ප්‍රයෝජනෙ සලකලා පාවිච්චි කරන්න. එතකොට මේ රට්ටුන්ට පෙන්වන්න සීල් රකින්න යන්නෙත් නැහැ. අත්කලමත අනියෝගයට ඕන වෙන විදිහ අනවශ්‍ය සිල්පද පටවාගෙන දැඩි දනුකතේ ගහගන්න යන්නෙත් නැහැ. ප්‍රයෝජනෙ සලකලා පාවිච්චි මේකම සරුවචනාංශී ඉන්න කාලයක ස්වාමීන් වහන්සේ නම පැවිදි වෙලා උපසම්පදලා දහසක් සංවර සීලයට ගියා. දහසක් සංවර සීලය කියලා කියන්නේ සාමාන්‍ය උපසම්පදා සීලයට කියන අන්වර්ථ නාමය. ඉතින් ඒ ස්වාමීන් වහන්සේට බලන්න පටන් ගත්තා කිසිම දෙයක් මොනම තාලින්වත් කරන්න බෑ. යන යන තැන මොකක් හරි සිල්පදයක හැප්පෙනවා. ඒ ස්වාමීන් කියලා බුදුහාමරණ කියලා කිව්වා මේක නම් කරන්න බෑ ස්වාමීන් වහන්සේ. මේක බලනකොට මහ අන්දාලියේ කැලේ යන්න හදනවා කියලා. මේ හැම තැනම අරක කරන්න එපා, මේක කරන්න එපා, මේක කරන්න, මේක කරන්න එපා කියනවා මට බෑ කියලා. ඒතර කියනවා මෙච්චර සිල්පද ප්‍රමාණයක් ඉගෙන ගන්න මට වෙලාවක් නැහැ. ඒ නිසා මම පැවිදි වෙනවා. පැවිදි වෙනවා කියලා. මම මේ කතාව කෙටියෙන් කියන්නේ බුදුන්ස් කියන හොඳයි. උඹට එකක් දිහා බලලා රකින්න පුළුවන්ද කියලා. ආ එකක් නම් ජොයින්ද කොහොම හරි කරන්න පුළුවන්. ආ ඉන්දිය සංවරේ බලපන්. සතියෙන් ඉන්දියන් දිහා බලන්න හිටපන්. එතකොට ඉස්පත්ති රකී කියන. ඒ කියන්නේ ඒ ඒ සීලයට ප්‍රඥාව අවශ්‍යතාවයයි. ප්‍රඥාවේ පණරක් ලබන්න අවශ්‍යතාවයයි. මේ සම්මා සංකප්පයෙන් පස්සේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන එක සඳහන් කරන්නේ. නමුත් <coughs> මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඉහළට යනකොට යනකොට නැත්තම් සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වලට කියලා පැමිණෙන්න පැමිණෙන්න යනකොට මේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන දෙයක් සම්බන්ධව කළ යුත්තක් ඉතුරු වෙලා නැහැ. නොකළ යුත්තක් පෙරුවට ගන්නාලද ශික්ෂාපදයක් විතරයි ඉතුරුලා. පරියන්ක ඉඳගෙන භාවනා කරන වෙලාවේ වචනයක් නැත්තම් සම්මා වාචාව අදාළ වෙන්නේ නැහැ. කර්මාන්තයත්ය චේතනාවක්වත් නැත්තම් සම්මා කම්මන්තයක් අවශ්‍ය වෙන්නේ නැහැ. අනුන් තම්බල දෙන බතක් කාලා ජීවත් වෙද්දී ආජීවයක් සම්බන්ධ වෙන්නේ නැහැ. නමුත් මේක පිළිබඳව මූල ධර්මමය අවදි භාවයක් අවශ්‍යයි. ඒවට කියනවා විරමණ සීලය කියලා. රමණය නොකිරීම. වචන කතා කරන්න තියා ඊට යටින් කියන වචනේ කතා කිරීමට සංස්කාර වෙන වචී සංස්කාර වෙන විතක්ක ਵਿਚාර දෙකවත් නැහැ. නැත්තම් විතක්ක ਵਿਚාර දෙකවත් අයින් කරන දාස තියෙන. විතක්ක ਵਿਚාර කියලා කියන්නේ එක එක අරමුණට හිත නැංවීම සහ ඒ අරමුණු විවිධ වශයෙන් රස බැලීම, විමසා බැලීම. විශේෂයෙන්ම උද්‍යප්පේ ඥානෙ මට්ටම ඉහාට ගියාට පස්සේ හැම අරමුණක්ම එකම එකම මුට්ටියට දාලා තම්බලා ඇරියා වගේ සියල්ලම පොදු මට්ටමට වැටෙන. වෙන් කරලා හඳුනන්න බෑ. මත වෙන මත වෙන හැම දෙයක්ම ඇති වෙනව නැති වෙනව විතරයි. මේ ඇති වෙන්නේ නාමද, මේවා රූපද, මේවා පටවිද, ආපෝද, තේජෝද, සෝවන චෛතසිකද, අසෝවන චෛතසික මොකක්වත්ම නෑ. ඔක්කොම ඇති වෙනව නැති වෙනව වෙලාට එනකොට එක අරමුණට හිත නංවනවා කියන එකක් කරන්න බෑ. ඒතකොට නිමිති ගැනීමක් නෑ, අරමුණු ගැනීමක් නෑ. ඒ කියන දෙයට කියන්නේ අනිමිත්ත සමාධිය කියන වගේ වචන සරුවචනසේ පාවිච්චි කරන උත්කෘෂ්ඨත්වය. නිමිත්තක් නැහැ. නිමිත්තක් තියෙනවා නම් කරන්න පුළුවන්. මෙනෙහි කරන්න පුළුවන්. මෙතෙන්දි මෙනෙහි කරන්න බෑ. ඔක්කොම එක විදිහට ගොජ දාන. ඒ වගේම විමසුන්නුවනේ බලන්න බෑ. මේ උදේ බලලා හැන්දෑව බලනවා අර කොන බලලා මේ කොන බලනවා මුල බලනවා මැද බලනවා අග බලනවා මොනම තාලිකාවක් වෙන් කරන්න බෑ හොඳ විශාල ජලකඩකට වැස්ස වැටෙනකොට වගේ ඔක්කොම දඟල. කල රත් වෙච්ච කබලට අබ අබ මිටක් දැම්ම වගේ ඔක්කොම පුපුරු ගන්නවා. එහෙම නැත්නම් හැලියක්වත් හැලියක් උතරගෙන ඉන්නා වගේ කිරි හැලියක් උතරන වගේ කොජ්ජ දාන. කිසිම දෙයක මුලක්ම දක්වක් හොයන්න බෑ. ඒ කියන්නේ විතක්ක ਵਿਚාර දෙක පවා නැති වෙනවා. අන්න ඒක සමාදම් වෙන මට්ටමක් තියෙනවා. මේකේ ආයේ කහයෙන් උස්ම අරගෙන මේකේ මුල මැදක බලන්න ඕනේ. එහෙනම් අනේ මම මෙතෙන් යනකොට මට ආනපානි හරහා යන්න උනේ නෑ. මේක හරිද වැරදිද දන්නේ නැත්නම් මේ වගේ වෙලාවට මම මේකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනේ කරන්න ඕනේ. මම අසුභ භාවනාව කරන්න ඕනේ. මම පිළිකුල් භාවනාව කරන්න ඕනේ කියලා මොනම දෙයක් මේකට දැම්මට වැටෙන්නෙත් නෑ, අල්ලන්නෙත් නෑ. ඒක නැති එක වචනය නෙවෙයි, මිච්ඡා වාචා නෙවෙයි, වචී සංඛාර නැත්නම් විතක්ක ਵਿਚාර දෙක පවා සංසිඳනකොට මේක භාවනාවේ හොඳ වැඩක්. මේ යන්න හදන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා උකාචා කියන පදය උත්කෘෂ්ඨ වශයෙන් සම්පාදනය කරගන්නයි කියලා. මේ දැනුම ඒ සම්මා දිට්ඨිය ඊට කලින් සම්පාදනය වෙලා තියෙනවා. ඒ සඳහන සංකප්ප කල්පනා ක්‍රම ඒක වැරදිලක් නෙවෙයි ආරමුණක් අල්ලගන්න බැරිකම ආරම්භයේදී ඇතින නීවරණ බලපෑම නිසා වෙන එක නෙවෙයි මේ කතා කරන්නේ. නීවරණ සංසිඳිලා මූල කර්මස්ථානේ සංසිඳිලා ඒකේ විනේ කර ගන්න තරම්වත් බැරි එක දිගට යන ප්‍රවාහයක් එනකොට ඒක විතක්ක ਵਿਚාර නැතිලා යනවා. ඒ වගේම සම්මා කම්මන්ත කියලා කියන්නේ කායික ක්‍රියා කායික ක්‍රියාවලට කියන ඊටාම අඩුම ලංසුව තමයි කාය සංඛාර කියලා කියන්නේ. මේක ਸਰවඥන්සේ පෙන්වන ආශ්‍රව ප්‍රසවාස දෙක. පණ ඇති කායක තියෙන අඩුම ලංසුව තමයි ආශ්‍රව ප්‍රසවාස දෙක. ආශ්‍රව ප්‍රසවාස දෙක තියෙන හිතක තමයි හිත සසඤ්ඤම්හි සමනකි. සංඥාව සහිත මනස සහිත කායක පමණයි අත උසපන් කියනකොට අත ඉසීම සිද්ධ වෙන්නේ. ආශස්වාස තමයි අඩුම ලංසෝ. හුස්ම ටික කියන මොකක්වත් නැති අන්නේ හුස්ම සම්මා කම්මන්තේ අඩුම ලංසෝ. හුස්ම ගෙවන්නම්මල පස්සේ තුනී වුණාට පස්සේ අඳුනා ගන්න බැරි තත්ත්වයටපත් වුණාට පස්සේ එතන සම්මාතිය මොනම කර්මාන්තයක්වත් නැහැ. හැබැයි වීරමණය තියෙනවා. ආය හුස්ම ගන්න හිතක් පහළ වෙනකොට දැනගන්න ඕනේ මේ පෑදිදියට බොරදිය දෙමිල්ලක් මේ කරන්නේ. අනාකූල ප්‍රවාහය ආකූල කිරීමක් මේ කරන්නේ. එහෙම නැත්නම් නැගිටලා යන්න ඕ මොන හරි කර්මාන්තයක් කරන්න හැදෙනවනම් ඒක මේ ගමනට බාධායි කියලා සම්මා කම්මන්ත තියා කාය සංස්කාර සංසිද්ධ වෙනවා. සංසිද්ධීමට අවස්ථාව සැලසෙනකොට ඒකට අනුග්‍රහ කරන්නයි සම්මාදිට්ඨිය අවශ්‍ය කරන්නේ. ඒකටයි සම්මා සංකප්පය අවශ්‍ය කරන්නේ. එතකොට මේ පුද්ගලයාගේ ආජීවයේ සම්බන්ධයෙන් තම මේ කන බොන දේ ධාර්මිකව ලැබූ දෙයක්ද කියන එක දැන ගැනීම සඳහා අනුන් දෙන දෙයක් අන එක තමයි ඒකදී බුදුහාමුදුරු උත්කෘෂ්ඨම වශයෙන් දක්වලා තියෙන්නේ. අනුන් දෙන්නේ බයටක්වත් ආදායම් බද්ද නිදාසෙන්ටක්වත් ලාභ කීර්ති ප්‍රශංසා ලබන්නවත් නෙවෙයි. මේ මිනිස්සු අවිල්ලවලා අනේ මේ සීල සමාධි ප්‍රඥා සම්පූර්ණ බොහොසුන්ට කණ්ඩ දෙන්න ඕනෑ කියලා දෙනවා. අපි ඒක වළඳලා ඒක මේ ජවයේ පිණිස මදයේ පිණිස දෙයකට නෙවෙයි මේ භාවනා පිණිස යොදවාගෙන යනකොට ඒ ආජීවය බොහොම හොඳයි. ඒකෙදි විකල භෝජන ශික්ෂාපදේ කැඩිලා නම් ආය ආජීවය වර්ධගත වෙනවා. මේ සඳහාම හදලා තියෙන කාලසටහන කරන්නෙත් නැහැ. මේ මේ වේලාව ඉක්මවලා කෑම කාලා එහෙම නැත්නම් තව භාවනා කරන අයට කතාවෙන් කලබල කරවලා එහෙම නැත්නම් කර්මාන්ත කරන්න ගිහිල්ලා ඒ කොයි එකෙමුත් වගේ තමන්ගේ ඒ ආජීවයට පුංචි පුංචි කෙනෙහිලි වෙනවා ඒ නිසා පුළුවන් තරම් ඒ ආජීවයේ වශයෙන් තියෙන කටයුතු ටික නැත්නම් ව්‍යවස්ථාවට අනුව කාලසටහනට අනුව කටයුතු කරනකොට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන දේවල් විරමණීය මාර්ගයෙන් තමයි අයින් කරන්නේ. එතකොට ඉතුරු වෙන ආර්ය මාර්ගයෙන් කියන්නේ පංචාංගික ආර්ය මාර්ගය කියලා. ඒකේ සම්මා වාචා සම්මා කම්මත සම්මා ජීවේ නෑ. ඒ වෙනුවට තියෙන්නේ තුල සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. සා විපස්සනා ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන්නේ පංචාංගිකයි. සම්මා දිට්ඨිය සම්මා සංකප්පය සම්මා වායාම සම්මා සතිය සම්මා සමාධිය තියෙනවා. ඒක නිසා උත්සාහ කරන්න ඕනේ භාවනා කරගෙන යනකොට මේ මේ අංග ටික යහ දැක්ම යහ කල්පනාව යහපත් ප්‍රයෝගය ප්‍රයත්නය යහපත් සතිය යහපත් සමාධිය. ඉතින් ඒ නිසා මෙතනදී මම සම්මා වාචා සම්බන්ධයෙන් කළ යුත්තේ මොකද්ද? මගේ අතින් ඒක වෙනවද නැද්ද කියන එක බාධාවට නොගැනීම පිණිසයි. මම හිතේ නියම කර්මාන්තේ වෙනවද කියන කල්පනාව පටලවිලි අදහස නැති කිරීම සඳහායි මගේ ආජීවයේ හොඳ නරක දෙන කල්පනාව නැහැ කිසි නැති කිරීම සඳහා කියන්නේ මෙතන පංචාංගිකමයි අර තුන විරමණ මාර්ගයේ නොකිරීම මාර්ගයෙන් සම්පූර්ණ වෙලා තියෙනවා. සම්පූර්ණ වුණොත් අර ඉතුරු පහ එකින් එකට එකින් එකට චක්‍රයට කරකැවෙන්න පටන් ගන්නවා. ඒක නිසා යෝගාවචරේකට භාවනා ජීවිතයක් ගත කරන යනකොට ක්‍රමයෙන් දව අවුරුදු 7 භාවනාවක් කරනවා. දවස් 7 භාවනාවක් කරනවා. හරි වශයෙන් කරනකොට මේකේ ක්‍රමික වර්ධනයක්ද සිද්ධ වෙන්නේ එහෙම නැත්නම් සමහර අයට එකවර මේක කරගන්න පුළුවන්ද කියන එක බැලුවොත් මට පේන විදිහට සාසන ඉතිහාස බලන දෙකම පුළුවන්. සමහරකට මේක ක්‍රමී ක්‍රමී කරගෙන යන්න පුළුවන්. ශාන්තති අමිතුමාගේ කතාවේදී අනාගාම අඟුලිමාලේ කතාවේදී එහෙම නැත්නම් සරකාණි පාසකෝයේ කතාවල් වල බලනකොට ඒගොල්ලෝ සීල් සමාදන් වෙලා මෙච්චර වෙලාවක් හිටියයි කියලා කිසිම තැනකේම සම්බන්ධයක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහෙනකොටම ඇත්තටම සම්ත්‍ත්‍ය මෙතම දවස් 7ක් පීලා වෙරිමර ගාතේ හිටි. ඒ තමන්ගේ බලවත් පියවිපයෝග දුකක් නිසා බුදුන් සීවත්තල එතන ගියාට පස්සේ බුදුරජාණන් කිව්වා යහත්දී යන්න අරින්න එන්න තියෙන දැන කල්පනා කරන්නත් එපා වර්තමානයේ හිත බේරගන්න එතකොට කොහෙද පශ්චාත්තාපයකට ඉඩක් කියලා. අන්නේ වෙලාවේදී කොහොමද යාගේ ඒ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්පූර්ණ වෙන්නේ කියන එක ආවතන වාඩි වෙන්න තිසරණ සමාදන් වෙන්න මං කියන විදිහට පංචිල් ගන්න ඒ මොකක්වත් නැහැ ඒ කියන <clears throat> සාමාන්‍ය සම්ප්‍රදාන කුල සමාජයක සිද්ධ වෙන සීල සමාදාය මොකක්වත් නැහැ මුත් අදිෂ්ඨාන ශක්තියෙන් අර විරමණය සිද්ධ වෙනවා ඒතකොට විරමණ සීලයක් සම්පූර්ණ වීමෙන් තමයි ඒ සෝපාකගේ වගේ අඟුලිමාලගේ වගේ ඒ කටයුත්ත සිද්ධ වෙන්නේ මේකමයි අර එකවරම අර අධික ප්‍රඥාව නිසා යත්තන කරන්න පුළුවන් එක තමයි භාවනා කරගෙන යනකොට යම් වෙලාවක අපිට හොඳට ආනාපාන සංසිඳලා ඉන්න වෙලාවක අනේ මේ විදියට වචී සංඛාරයක් කාය සංඛාරිකුත් නැතුව වචී සංඛාරිකුත් නැතුව මට ඉන්න උනා හොඳයි මේ පිරිසිදුකම කෙලසීමක් තමයි නැවත චේතනාපූර්වක කායික ක්‍රියාවක් කරනවා කියන එක. මේ සීලයේ මේ තියෙන පිසුතුකමේ බිඳීමක් තමයි විතක්ක ਵਿਚාර දෙක පහළ වෙලා එක්ක කතාවට නගිනව නැත්නම් දොඩමළු වෙනවා කියලා කියන්නේ. අනේ ඒව නැතුව ඉන්න මේ පිරිසුදුකම මේ කාලයකට පස්සේ හම්බෙච්ච මේ විවේකයේ හොඳයි කියලා කියනකොට දැනෙනකොට එන අදිෂ්ඨාන ශක්තියමයි යතන සම්මාදිට්ඨිය කියලා ගන්න වෙන්නේ. මෙතෙන් ආවට ඒක අගය කරන්න දන්නේ නැත්තම්. මේ මට පැටලිලාද, නිින්ද ගිහිල්ලාද, කම්මැලි වෙලා, නීරස වෙලා, හයියෙන් හුස්ම ගන්න ගිහිල්ලා, සැක කරලා, নানা ප්‍රදේවල් වලින් අපි කරන්නේ අදිෂ්ඨාන වශයෙන්ම සම්මා කම්ම සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා වායාම සම්මා ආජීවය කරගන්න දන්නේ. ලැබිච්ච දේ වුණත් අගය කරන්න දන්නේ. ඒක නිසා ඒ වගේ වෙලාවක් ගත්තොත් දුවට භාවනාවක් කියලා පරියන්ක භාවනාවක්ම කියමු සක්මන උනත් එක වෙනවා හරියට ඒ ගත්ත අරමුණේ හිත සමාදන් වෙලා තැම්පත් වෙලා ඒ ඉන වෙලාවේදී නිකම් මේ සැක එන හරියට සැක තියෙනවා ඔය ප්‍රශ්න සාකච්ඡාවලදී යනකොට 95%ක්ම ප්‍රශ්න තියෙන්නේ මේ தත්තෙට ගිහිල්ලා ඒක තුච්ච කරලා ඒක සැක කරලා ඒක හරිද වැරදිද කියන දෙගිරි නිසා නමුත් එවැනි සැක හිතන ලාද මේ තවත් කල්පනා ක්‍රම දාන්න හදන එක නෙමෙයි මම මේ කරන්න හදන්නේ. එහෙම නැත්නම් මේ තර්ක ඥාන දාන එක නෙමෙයි. නමුත් සැකයට උත්තර දෙන්නේ. සැකෙන්මනේ. එහෙම නැත්නම් තර්කයට උත්තර දෙන්නේ තර්ක තර්කේ නිසා. එවැනි වෙලාවක තමයි කල්පනා කරගන්න පුළුවන් වෙනවනම් මේ භාවනාවේදී මේ ඉන්න වෙලාවේදී මොනම හේතුවක් නිසාවත් හෝ චේතනාපූර්වක කායික ක්‍රියාවක් නැහැ. එහෙනම් කොහෙද කායික දුස්චරිත වෙන්නේ? ඒ නිසා විතක්ක ਵਿਚාර දෙකවත් නැහැ. එහෙමනම් කොයිද වචනයක් වෙන්නේ? එහෙමනම් කොහොමද මිච්ඡා වාචා වෙන්නේ? කවදද අපිට මේ සංසාරේ මේ කුණු සංසාරේ මේ විදිහට කායික දුස්චත්ත වචී දුස්චත්ත නැති දන්න දකින දැක දැක දන දන මේක ඉඳ ලැබුණා. මේක මහා මූදමෙට හම්බෙච්චි ගොඩබිමක් වගේ. ස්තූපයක් වගේ. මේකේ ඉන්න එක වටින්නේ නැද්ද කියලා කල්පනා වෙනවනේ ඒක එන්න පුළුවන් වෙන්නේ සම්මාදිට්ඨිය හරහා පමණයි. නමුත් අර ජීවිතේ පුරාවට කෙලෙස් එක්ක හිටවෝ ජීවිතේ පුරාට චේතනා පහර කරෝ ජීවිතේ පුරාට කතා කරලා හිටපු එකනට අර විවේකී හම්බෙච්චාම කුඩල කොට්ටේ උඩ තිබ්බා වගේ තමයි. ඒක සැක කරනවා. ඉතින් ඒකට විශාල කරලා කරලා කරලා කරලා පුරුදු කරලා ඒ සම්මාදිට්ඨිය අවශ්‍ය කරනවා. සම්මා සංකප්පය අවශ්‍ය කරනවා. එතකොට මේ කතා වැරදි කතා නතර කිරීමෙන් නෙවෙයි සම්මා වාචාව සම්පූර්ණ වෙන්නේ තමන්ගේ ඒ වෙලාවේ විතක්ක ਵਿਚාරවත් නැති බව දැකලා ආ ඒකත් ජයසිරි මංගලම් කියලා ඒක අනුමත කරනවා. කායික ක්‍රියා තබා චේතනාවක්වත් නැති බව දැනගෙන අනේ කොච්චර වටිනවද මේක කියලා අපි අගය කරන්න පුළුවන් නම් ඒක සම්මා කම්මන්තයත් එතන විරමණ වශයෙන් සම්පූර්ණ. ආජීව වශයෙන් කල්පනා කරනවා අපි හම්බ කරගෙන කන. හම්බ කරගෙන රූප බලන. හම්බ කරන සද්ධාහන. ගඳ බලනවා, රස බලනවා, පහස ලබනවා, හිතනවා. මේ සෑම දෙයක්ම ගොජ දාන නලියන කෙලස් කඳවල්. ඉව නැතුව බෑ ඇහැට කවදාකවත් බෑ නැතුව බෑ රූප නැතුව ඉන්න ඒක වෙනම කතාවක්. කනට බෑ සද්ද නැතුව ඉන්න. නමුත් අපි මේ මූලික ප්‍රයෝජනෙ සලකලා තියෙන අවශ්‍යතාව විතරක් නෙවෙයි දෙන්න හදන්නේ. රූප බලන්න කියම කිසිම සීමාවක් නැහැ නේ. ශබ්ද අහන්න කියම සීමාවක් නැහැ. ගඳ බලන්න කියම සීමාවක් නැහැ. රසමසොල් වල සීමාවක් නැහැ. කතාවේ සීමාවක් නැහැ. සුඛභෝගී දේවල් වල සීමාවක් නැහැ. අන්න එහෙව් තැනක ඉන්නකොට අනිවන් නැති චිත්තක්ෂණයක් ලැබුණාට පස්සේ ඒක මේ යහ කල්පනාවකින් ඒක යහ දැක්මකින් දකින්නවා කියන එක අසිරිමත් දෙයක් අන්නේ වෙලාවේදී මේ වාචාතියා මම වාචාතියා වචී සංඛාරවත් නැහැ. සම්මා කම්මන්ත තියා චේතනාවක්වත් නැති තත්ත්වයේ අගය කරනවා කියනකොට පුදුමාකාර විදිහේ අර විරමණ සීලයක් සම්පූර්ණ. ඒක ඇත්තම කියනවා සීලේ උත්කෘෂ්ඨම තැන. සම්පපාවසා කරනම් කියන එකේ ඉහළම කෙලවර කිසිම පාපයක් කරන්න හොඳටම දන්න. ඉතින් මෙහෙම දන්නවනම් පමණක් මේක කොහොමද සමාජගත වෙන්නේ? ජන විඥාණයට මේක යන්නේ කියන්නේ ඒ පුද්ගලයා ඊට පස්සේ චේතනාපූර්වකව කය හැසිරුවත් එහෙම නැත්නම් විතක්ක ਵਿਚාර වශයෙන් ඇතුළත කතාව හෝ පිටත කතාවට ගියත් ඒ පුද්ගලයා තීරුම් ගන්නවා තිබුණු පළියට කාපිරේ ඇටෝම් ගෙදර ගියා වගේ කණ එක නෙවෙයි ප්‍රශ්නේ අවශ්‍යතාවයට කන්න දැනගන්න. රූප තිබුණු පළියට බලන එක නෙවෙයි කරන්න තියෙන්නේ අවශ්‍යතාවය ප්‍රයෝජන සලකලා කරන්න පටන් අර ගන්නකොට ඒ වැඩපිළිවෙල නිහඬ බණක් වෙනවා. අනුර කියලා දෙනකොට මේ නැත්නම් නැත කරපන් මේ කරපන් කියනට වැඩිය එක්කෙනෙක් හරි පෙන්ලා දෙන්න හදනවා මේ මොඩරේෂන් එහෙම නැත්නම් මධ්‍යම ප්‍රතිපදාව ප්‍රයෝජනේ සලකලා අර පිටිමැස්මෙන් පාවිච්චි කරනවා කියන එක ඔය බුදුරජාණන් වහන්සේ ශාක්‍ය කුලයෙන් පැවිදි වෙලා අන්තිමට ගිහිලා හිඟා කර තැනකට ගිහිල්ලා අන්ත දෙකම පෙන්නලා හරියට චීවර පිට පාත සේනාසන ගිලම්පස කියන හතර පෙන්නලා කිව්වා මෙන්න චීවරේ පාවිච්චි කරන හැටි මෙන්න සීනාසනේ පාවිච්චි කරන මෙන්න පින්නපාතේ පාවිච්චි කරන මෙන්න බෙහෙත් පාවිච්චි කරන හැටි කියලා බොහෝම ලස්සනට හිඟන්නටත් ගැලපෙන රජකුලේටත් ගැලපෙන දහනේ දෙන්නටත් ගැලපෙන දහනේ ලබන්නටත් ගැලපෙන මේ මැද පෙන්ලා දීලා තියෙනවා. ආ මේ පාරේ යනකොට ඒ පුද්ගලයාටින් පරිසර දූෂණයක් වෙන්නත් තියෙන ඉඩ අඩුයි. චිත්ත දූෂණය වෙන්න තියෙන ඉඩත් අඩුයි. අනු හදන්ට හැදෙන්නේ නැත්නම් කියන පශ්චාත්තාපයට තියෙන දත් අඩුයි. Tamandat අද දාන වේලේ ඉඳලා හෙට දාන වේලේ වලට කරන්න දෙයක් තියෙනවා. හික්මවන දෙයක් තියෙනවා. ඇතුළත හැදෙන එක ඉවරෙකුත් නැහැ. අන්න එතකොට තමයි මේ කැලේකට ගිහිල්ලා නිසද්ද තැනට ගිහිල්ලා බත් පරියන්කේ වැඳගෙන මේ ලබන අත්දැකීම ක්‍රියාවත් කරනකොට චීවර පින්නපාත දේනාසර කියලා පත වශයෙන් ජීවපසේ හෝ රූප සද්ද ගන්ධ රස ස්පර්ශ කියන වයින් හෝ ඒ වගේ පාවිච්චි කරන පිළිවෙලින් Tamange ගමනත් එnde ende ende ende අතිකාල සේවාවල් කරමින් මහන්සි වෙලා හම්බ කරගෙන අනවශ්‍ය විදියට ලෙඩදොක් වෙන්නේ නැහැ. අවශ්‍ය දේ අවශ්‍ය විදියට කටයුතු කරනකොට ඒකෙන් ඒ පිටත් වෙන නිකුත් වෙන තරංග වලින් ජන විඥාණයට ලොකු මේ ඉහළ බණක් යනවා. ඒව මොනවක්වත් කරන්නේ නැතුව අයියේ බණ කියන්න ගියාට අහගෙන ඉන්න මනුස්සයා ඊට වැඩිය ප්‍රායෝගික මනුස්සයෙක් නම් ඔය කියන බණේ කිසිම හරයක් නැහැ. ආමුදුර පොත බලන කටපාඩම් කරලා කිව්වට ඒක ප්‍රායෝගිකව කරන මනුස්සයා දන්නවා මේ නිකන් මේ මේ අහලා සුතමේ ඥානෙ කියන වැඩ කියලා. ඒ නිසා අද මේ පැත්තේදී ඒ කියන්නේ මේ සීල ශික්ෂාවේදී හරිම අමාරුයි කියන්න සංඝයාද ඉස්සරහින් ඉන්නේ ගිහියද ඉස්සරහින් ඉන්නේ කියලා. හරිම අමාරුයි කියන්න බෞද්ධයාද ඉස්සරහින් ඉන්නේ අබෞද්ධයාද ඉස්සරහින් මම කැමති තවත් උපමානයක් දාන්න ඒක දාලා වැඩක් නැහැ මෙතෙන් මේ තිරසනාදී ඉස්සරහින් ඉන්නේ මිනිස්සයා දිසරහින් ඉන්නේ කියලා. මොකද මේ අද ප්‍රශ්නේ අදාළ වෙන මිනිස්සට විතරක් නිසා ඒ තිරසනාට දාලා වැඩක් නැහැ. ඒක නිසා මේකෙදී මේ සීලය කියලා කියන්නේ කටුකොලක්වත් දඬු දඬු කඳක්වත් මොකක්වත් නෙමෙයි මේ කටයුත්ත කරනකොට අනවශ්‍ය දේ කපලා දාලා අවශ්‍ය තමන්ගේ ප්‍රයෝජන සලකලා කටයුතු කරන යන කෙනාට අඩුම ඝර්ෂණයක් ඇති මාර්ගයක් හොයලා දෙන ක්‍රමයක් තමයි මේ කය වචනේ සහ ජීවණයටව සකස් කරගන්න. ඇත්තටම කියනවා නම් භාවනා ජීවිතයේ හරීම පිටකොන්ද වෙන්නේ ওই තුන තමයි. කොච්චර උසස් සමාධි අෂ්ට සමාපatti ධ්‍යාන අභිඥා මොනවා තිබුණත් ඒ ක්‍රියාපටිපාටි මේක පේන්නේ නැත්නම් මේක ජන විඥාණයට යන්නේ. ඒක නිසා බුදුරජාන් වහන්සේ යථාවාදී තථාකාරී. යථාකාරී තථාවාදී යමක් කරනවාද ඒ කියනවා. ඒ කරන දේ කියනවා කියන දේ කරනවා කිව්වට පස්සේ උන්වහන්සේ දිහා බැලුවත් අර ආතතිගත හිතක් නෙවිලා. දැන් කාලේ තියෙන ආතති නතර වෙන්න කියමු කියන්නේ පූසෙද්දියා බලන්න. හරි දෙලියේ ඉන්න કોઈ තනක මොන જાතියෙන් තිබ්බත් ඒක හරි සන්තෝෂින් ඉන්න. අපේ ජන විවහාරයේ තියෙන පූස රජුරෝ නැති වෙලාවේ සිංහාසනයට නැග්ගත් රජුරෝ කාදාකත් උදාසෙන්. බල්ලෙක්ම නැගිටා පයින් ගහලෙලෝ. සිංහාසනේට බල්ලෙක් නැගලා ඉන්නේ. පූසෙන් නැගලා එළවන්නේ. ඒ තරම් උගේ ඉරියව්ව දකින්න පිරිච්ච ගතියක් තියෙනවා. ඒ අපි ඔය ලොකු සම්චින්න කාලේ උන්වහන්සේදී ආ බලනකොට අය වෙන මොනවක් කරන්න ඕනේ බලනකොට ආසනයක ඉන්නකොට ආසනය හොබවනවා. පිරිච්ච ගතිය තියෙනවා. බණක් කියනකොට ඒ පිරිච්ච ගතිය තියෙනවා. ඒ කටයුත්තක් කරනකොට ඒ පිරිච්ච ගතිය තියෙනවා. ඉතින් ඒ නිසා ලොකු සාංශ වැඩි කතා කරලා නෙවෙයි මේ මේ බෝඩ් එකේ දාලා තියෙන්නේ මෙතනම ගහලා තුන කතාව කෙටි කරන්න කියලා විනාඩි 3ක් යනකොට කවුරු ආවිල්ලා කියනවා යන්නේ කියලා. යුගදාන සමාන කතා කරන්න. පෙළඹුණත් කවුරුත් දෙන්නේ. නමුත් ඒ බලන බැල්මේදී පේන්න තියෙනවා ඒ මහා ලොකු දේවල් ලැබිලා නෙමෙයි හැම වෙලාවෙම පිරිචිගතියේ ඉන්නේ. ඒ නිසා කතා කෙරුවත් කෙනෙහිලක් හෝ ඉංගියක් හෝ මොකක්වත් නැහැ. ආදාළ දෙයට කතා කරලා ඉවරයි. ක්‍රියාවක් කළත් ඒක ඇඟෙන්ම මතුවෙන මේක කරන්න ඕන කියලා කරනවා. එහෙම නැත්නම් කාටවත් මවාපෑම රඟපෑමක් කරන්න යන්නෙත් නැහැ. කාටවත් මෙහෙම කරපන් කියලා කියන්න යන්නෙත් නැහැ. ඉස්ලාම මම මේ ආපු වෙලාවේදී මම ගියා. එතකොට ලොකු සංහසේ වැසිකිලි තිබුණා. උතන මම හිටියේ වැසිකිලියේ ඉස්සරහා. වැසිකිලියේ දොරක. ඉස්සරහා සංඝයා මම ගියා හිටියේ. චෝදනාවක් ආවා දානශාලාවේ ගියෝ නෑ දානශාලාවේ රිලොන්ට කැම දීලා දානශාලාවත් අවුල් කරනවා රිලොන්ගේ කරදරයි. ලොකු සංහසේ මූලාසනය ගත්තා. ධම්මේ චාමුගවිල කතා කරලා කිව්වා මේ ටික කරන්නේ සංහස සංඝ නෙවෙයි ගිහියෝ කිව්වා මම හීතල වෙලා හිටියා. මොකද මං ආපු ගමන්ම ගිහියා. ඇත්තටම මම දෙලොන්ට කණ්ඩක් දීලා දැන් මං හිතාගත්තා දැන් ඡන්දයක් වල්ලා කෙරුවොත් එහෙම දැන් මමත් අහු වෙනවා මම දන්නෙත් නැහැ රිලෝන කන්න දෙන්න එපා කියලා. අලුතෙන් ආපු ගමන් රිලෝට කෙල්ලෙලා දීපුවා මේක ජොලියක් තියෙනවානේ. දැක්කේ ඉස්සල්ලාමනේ මං ඕක කරලක් තිබුණා. හැබැයි එක්කෙනෙක් මට කතා කරලා කිව්වා මේ ගිහි ඇවිල්ලා සුමාන 3යි මං හිටියේ ගිහිව. කිව්වා මේ ඉලිය ඉඳුල් දාන්න බෑ ඉඳුල් ඇතුල් දාන්න කියලා. මම දන්නේ නැහැ ඒක මොකටද කිව්වේ කියලා. ඒක ස්වාමීන් වහන්සේට පස්සේ දැන් මම නමලා මම මෙහෙ ඉන්නේ මම පිළිපාත යන්නේ නැහැ. ඒ නිසා රිලව් මගේ ජීවලෙන් අදින්නෙත් නැහැ. මට රියුන්ගේ ප්‍රශ්න ඔය නමල තමයි කෑම දාන්නේ. ඔය නමල තමයි කරදර. ඉතින් මට මොකද්ද මේ කියලා කිව්වද කියලා. අන්න නායකයා වශයෙන් ලොකු තාන්ති කියන්න බෑ. ඊට පස්සේ ආවලා ආවලා මෙහෙම උසාවියට කඳවන්න ඕනේ. මෙහෙම තීන්දුව කරන්න කියලා. ලොකු දෙන්න කතා කරලා කර්මා කර තම තමන් කරන වැඩ තම තමන් වග බලා ගන්න. මම මේක ඇතුලේ ඉන්නේ මට සිලුම්ගේ ප්‍රශ්නෙකුත් නැහැ. ඕගොල්ලෝ කැමන දාන එක ඕගොල්ලෝ අතින් කරන්න මේක ලියලා තියෙනවා. අපේ ජීවිතාවේ ලියලා තියෙනවා. බත් ඇටයක් හෝ කෙසේ ලෙල්ලක් හෝ සත්‍යකට දීමේ බලකීදේ. ඒ කර්මා මෛත්‍රිය නැතිකම නිසා නෙවෙයි. අපි මේ ආවේ ඒව කරන්න නෙවෙයි. නමුත් මම ගියේ කසින් ආපු දවසේ මම ওই විවස්ථා මොනවාක්වත් දැනනතෝ මමත් ටිකක් අහුවෙලා හිටියේ. නමුත් මම දැනගත්තා ඒ මං ගැන හිතලා කරපු කර නෙමෙයි ලොකු සංජය. මම කැම දාපුවා දන්නේ තමත් මට උනත් හිතුණා මේ විවස්ථා දන්නේ නැති නිසා මං කෙරුවා. නමුත් ඊට පස්සේ මං කරන්නේ ඒක මම ආයතන සංවරයට යන්න ඕනේ. කාටවත් ඇගිලි දික් කරන්න මේක දෙයක් නෑ. හැම කෙනෙක්ම පූර්ණ සමාජිකයෝ පූර්ණ භාවනා යෝගී. ලොකු සංජයක යුතුයකමක් තියෙනවා මෙන්න මේ පෙන්නේ. ඒ නිසා උන්වහන්සේ කිව්වේ මොකද්ද? හැමදේම ලියලා ඉස්පිල්ලක් පාපිල්ලක්වත් වෙනස් කරන්න බැරි විදිහට ලියලා සම්මත කරලා පැත්තක ලියලා තියෙනවා එක විවස්ථාවක් දාලා තිනවා මේ විවස්ථා මණ්ඩලා මණ්ඩලේ මාලාවේ ඉස්පිල්ලක්වත් පාපිල්ලක්වත් සාසනෙවත් විපස්සනාවත් නොදැන කිසි කෙනෙකුට වෙනස් කරන්න දෙන්න එපයි කියලා. අපේ දිනන්නේ විවස්ථා කියෙවෙන්නේ නැතිකම වෙන්න ඉඩ තියෙනවා. නමුත් ලොකු සංස ඒ විදිහට තමයි මේවට අහු වෙන්නේ නැතුව වැරද වෙච්ච ගමන් කිපිලා දඟලලා වචී දුස්චරිත කාය දුස්චරිත වලට ආධුනිකයපත් කරන්නේ නැතුව තමන්පත් කරන්නේ නැති ක්‍රමයක් තියෙනවා. ਸਰවඥාසී ඉන්න කාලේ හරියට නඩු තිබ්බා. නමුත් සමහර නඩු ਸਰවඥාසී දැක්කත් ඇහුණත් තමන් කවදාකවත් චූදිත වෙලා නැගපොත් වෙනවා. කවුරු හරි චෝදනා කරනකම් බලන්න. බලහන් ඉඳලා අහනවා කාටද ඔය චෝදනා ආයට එන්නේ කියන්නේ? ඒ සංඝයා කර කරනවා. අමෙන්නේ චෝදනා පක්ෂෙ වෙන්නේ චූදිත පක්ෂෙ දැන් මොකද කියන්නේ? ඕනම නඩුවක් ඉවර කරතයි. අපි වෙලා තියෙන අපේ මේ වචී දුච්චර්ච වෙලා තියෙන්නේ අපි ඒක පාක්ෂිකයි. ඒක ඒකාංශයක් කරගෙන නඩු විසඳන අනිත් පක්ෂේ නැතුව. ඒකම කාය දුච්චර්ච වෙන්නේ අපි අපි චේතනා පහල කරන මොනද කරන්නේ. කරන්න වෙන වෙලාවක් තියෙනවා. ඒ සාමික කටයුතු කරනකොට වත් පිළිවෙත් කරනකොට කල යුතු දේවල් තියෙනවා. මුත් විපස්සනා කරනකොට අපි බලන්න හදන්නේ ඒ දේවල් පවා අපි කරන්නේ. සංඝ කටයුතු වත පිළිවෙත කරන්නේ විවේකී වැඩි කරන අදහස මිස වෙන ගෝස කරන්න දෙවේ. ඊට පස්සේ විවික උනාට පස්සේ සම්මා කම්මන්ත සම්මා වාචා කියන දෙකේදී නොකර සිටීමේ හැකියාව බලන එක තමයි තියෙන්නේ. ඒකත් උත්කෘෂ්ඨවමත් වෙන තරක් තමයි භාවනා කරගෙන යනකොට යම් වෙලාවක තමන් ගත්ත මේ මූල කර්මස්ථානය සංසිඳිලා නැත්නම් සක්මනේ සංසිඳිලා ඉන්න වෙලාවේදී තව දුරටත් වචනේ බින්දින් නැතුව නැත්නම් අතුලේ දොඩ මල වෙන්නේ නැතුව තව දුරටත් කය චේතනාපූර්වක තියා චේතනාවකත් පහළ නොකර ලැබිච්ච චිත්ත පිරිසුදු භාවය සම්මා දිට්ඨිය සම්මා සංකල්පයෙන් ආඩ්‍ය කරගෙන මෙහෙම පවත්තංග නම් කියන්න තියෙන යමක් නොකර සිටීමේ හැකියාව බලන්න මේ පෑදීයට බොරදිය දාගන්න එපා මේ අනාකූල ප්‍රවාහයට ආකූල කරන්න එපා නමුත් ඒ වෙලාවේදී ආකූල කරන අසම්පජාන කාය සංඛාර, අසම්පජාන චිත්ත සංඛාර, අසම්පජාන මනෝ සංඛාර කියලා જાතියක් ගොජ දානවා. ඒක අනුසේ මට්ටමේ තියෙන. විතිකම කියලා පරිඋත් ทาน කියලා නැතුනට ඒක ගොජ දානවා. ඒ අපි සංසාරයෙන් ගෙන ආපු අපරණ කර්ම ඉතිරු ඒවා අපේ රුචි අර්ථකම් අන්න ඒක දිහා බලාගෙන ඉන්නවා මිස හැබැයි අරවත් කරන්න යන්න එපා එතකොට වෙන්නේ ආ සංසාරයෙන් ගොඩ එන්න බැරි වෙනවා මේ එළියට යන්නවත් ඕනේ නමුත් එළියට යන දේවල් මම කියාගන්න එපා, මගේ කියාගන්න එපා, මගේ ආත්මේ කියාගන්න එපා. ඒ වෙනුවට ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපේක්ඛා කියලා මේ ඇති කරගත්ත මූල කර්මස්ථානයේ ගෙවම් කළ ඇතිගත්ත විවේකයේ හොඳයි. ඒ විවේකයේ තුල අචේතනිකව අසංස්කාරිකව අවිඥානිකව වැඩ වගේක් යනවා. යපේ පරණ account balance එක අපි ගినాවු පුරුදු ගතිය. අපේ පෞරුෂත්ව ලක්ෂණ, අපේ වැබ්බැහි. මේක දිහා හොඳට බලන ඉන්න ඕනේ මම නෙවෙයි මේ. මගේ නෙවෙයි මේ. මගේ ආත්මේ නෙවෙයි. හැබැයි මේ හරියට ඔපරේෂන් කරනවා ලෙඩා තියටර් එකට අරගෙන ඒ ලෙඩාගේම අපේ හිතමු දැන් කියලා වචන කිය විඥානේ උඩටලා බලන්නවා දොස්තර මහතුරු කපන හැටි. මෙතන තමයි මේ ලෙඩේ කියන්නේ මේක අර්බුදයක් මේක මේ මේ gaඩයක් අර කියලා ඒක අයින් කරන හැටි තමයි බලා ඉන්නා වගේ දැන් භාවනා ශල්්‍ය කර්මය යනවා. එයා හරියට කපලා ශීලයෙන් ඩිසින්ෆෙක් කරලා සමාධියෙන් ඇනස්තටයිස් කරලා සී නැති කරවලා එයාට ලෙඩ කෑල්ල දැන් අරන් දානවා. ඒකෙදි දඩ කලබල කරලිවල ඕක කෑල්ල අයින් කරන්න බකෝ මගේ කෑල්ල කොක තියපන් කිව්වොත් මොකද වෙන්නේ? ඔපරේෂන් එකේ ඇති වරන්න ඕක ඔපරේෂන් කෙරුව කෑල්ල අරන් දාන්න තමයි. ඒ වගේ එන්න පටන් අර ගන්නවා අසංස්කාරික කාය සංඛාර වචී සංඛාර මනෝ සංඛාර. වෙන්නේ කොයි එකටත් ඇඟිලි ගහලා පුරුත්ත නිසා අසංස්කාරිකෝද මේක ඉන්නේ සසංකාරිකෝද ඉන්නේ කියලා බලා ගන්න වෙලාවක් වෙන්නේ නැහැ. සවිඥානිකෝද ඉන්නේ මේක අවිඥානිකෝ වෙන්නේ මේකද කියලා බලා ගන්න වෙලාවක් එන්නේ. සචේතනිකෝද මේක වෙන්නේ අචේතනිකෝද වෙන්නේ කියලා බලා ගන්න වෙලාවක් නැහැ. මොකද අඩු ගානේ ආධුනික යෝගාවචරයට හුස්ම ගන්නවද ගැනිනවද කියන එකවත් තේරුම් ගන්න බැරි වෙලාවල් කලබල වෙන වෙලාවල් එනවා. ඊටතරිය සියුම්ම මේක කියනවනම් වාඩි වෙලා හුස්ම එනකන් බලාන ඉන්නවද නැත්නම් පැනලා ආනාපානෙ අල්ලන්න හදනවද කියන එක මුළු භාවනා ජීවිතේම අවුල් කරන තරමේ බලපත්තල වැරද්දක්. මේක කිව්වල තේරෙන්නේ. හොඳට වාඩිලා පටල වෙලා මොකද්ද මතුවෙන්නේ කියලා බලන්න කිව්වහම අනේ ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවද මට ගැලපෙන්නේ මට බිම්බීම ඇකිලිම හරියයිද බුද්ධාංශය හරියයිද කියලා ප්‍රශ්නයක්. ගැලපෙන්නේ මොකද්ද බලන්න. ඉතින් එන්න දීලා බලන්න එක තමයි තියෙන්නේ. ඒක තේරෙන්නේ නැද්ද? මොකද අපි මුළු ජීවිතේම මේ චේතනා බහුල ජීවිතයක්, කෙලස් බරිත ජීවිතයක්. චේතනා නැතුව ඉන්නවා කිව්වම අපිට තියෙන්නේ මොකටද එහෙමනම් ඉඳලා කියලා. නමුත් මේ මේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන එක පේන මේ විරමණය තමයි කලාව තියෙන්නේ. අවස්ථාව ලැබුණාට පස්සේ ආය පෑදිච්චිට පොරචිත් හොඳ ආයින්ද. ඒක හොඳ සම්මාදිට්ඨිය සම්මා සංකප්පය තියෙනවත් උන්. අත්දකින්න පුළුවන් වෙන්න ඕනේ පිරිසිදු සම්පූර්ණ සුද්ධ කරපු කළු ලෑල්ලක් තියෙනවා. මේක මොනවාක්වත් නොලිය හොම ඉන්න පුළුවන්. තනි සුදු අරදාසිය තියෙනවා. මොනවාක්වත් මේකේ නොඇඳ. එහෙම පාත්තන්න පුළුවන්ද කියලා බැලුවොත් ඒ වුණත් අර අසම්පජානව සිදු වෙන කාය සංකාර වචී සංකාර මනෝ සංකාරේ මතුවෙන එක වළක්වන්න අපිට බෑ. හැබැයි හොඳට ඇදහිල්ලෙන් ගන්න වෙනකම් මතුවෙන්න මතුවෙන්න බලපිට. ඇතුළත තියෙන මේ තුවාලෙ සරව එළියට යන්න යන්න පුරු එළියට යන්න යන්න සු වෙන ප්‍රමාණය වැඩි. ඒක හරියට ওই නයිවිසකට බෙහෙත් පත්තුව බැඳාම වණමුකේ එළිය තියන. අර ඕජාව එළියට යන. සිංගල් වෙදට මේ පිටපැත්තෙන් පත්තුව බැඳලා වණමුකේ එළියෙන් තියෙනවා ඒ ඕජාව එළියට යන. යන්න යන්න යන්න යන්න ඇඟට තියෙන විසත් එක ක්‍රියාත්මක වෙන ශක්තිය අඩු විස විස වශයෙන්ම පිට වෙනවා. අන්න ඒ වගේ වචී සංකාර වචී සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව පිළිබඳව ක්‍රියා වෙන ආකාරය ඇත්තම තියෙන ක්‍රියා නොවීමෙන් තමයි. කළ යුත්තේ නම් මොකද්ද? යමක් නොකර සිටීම තමයි. ඉතින් ඒක සඳහා සම්මා දිට්ඨිය නැවත නැවත පිරිසිදු වෙනවා. එහෙම කළොත් එයා සාමාන්‍ය ජීවිතෙට ගියාම සක්මන් කරන්න ගියාම নানা ආකාර යෝජනා ආරාධනා ඇතුලෙන් පිටින් එනවා. එනේ ඒව සලකා බලන්න ඕනේ සම්පජඤ්ඤයට දාලා. ඒවා මට එන දේන් යුතු දේ තෝරන යුතු දේන් රුචි දේ තෝරන රුචි දේන් හැකි දේ කර. හැකි යුතු දේන් හැකි දේ බාර ගන්න හැකි දේ රුචි දේ කර. ඒක ඔක්කොම කරන්න අපිට බෑ. ඒ වගේම අරුචියෙන් කළොත් අපි අනිවාර්යයෙන්ම අතකපා ගන්න. රුචියෙන් කරනවා විනෝදාංශයක් වගේ කරතයි. භාවනා පරියන්කට ගියාට පස්සේ ওই වාගේම සම්පජානවා සම්පජානවා එළියෙන් පිටින් හරියට ආරාධනා චෝදනා යෝජනා එනවා. ඒ කොච්චර ආවත් ඒකේ නෙවෙයි තීන්දුව වෙන්නේ. ඒ කොයි එකද අපි යෝජනා ඉස්තර කරගන්නේ? කොයි එකද අපි සභාවට ගන්නෙ? ඒ අනුව තමයි අපේ පෞෂත්වයේ තීන්දුව වෙන්නේ. අපේ අනාගතයේ තීන්දුවෙට ඒක. එතන මේ වාචා කම්මන්ත ආජීව කියන තුන හැම වෙලාවෙම සුද්ධයක් අපිට ලැබෙනවා. හැම වෙලාවෙම අලුත් අවස්ථාවක් අපිට ලැබෙන. ලැබෙන ලැබෙන එකේදී අපේ හැබ්බැහියට අනුව, රුචියට අරුචියට අනුව, පෞෂත්වයට අනුව අපි කරන්න ගිහිල්ලිවල අපි කියනවා මේ කොච් අනෙක් මිනිසුන්ට සැප ලැබෙනවා මට දුක ලැබෙනවා. ඒක දන්නේ නැහැ හැබැයි මේ තමයි තෝරාගෙන බෙදාගෙන කරන්නේ. ඒ කියන්නේ මේක ඇදගෙන නානවයි කියලා මේක සාමාන්‍ය භාෂාවේ කියන්නේ. වතුර වැක්කෙන කෙනාවට නම් කමන්නේ ලිදර බාල්දිය දාලා ඇදගෙන නාලා හරි සීතලයි කියලා බයි. මේසේ තියෙන පරිප්පු බෙදාගෙන කාලා අයියෝ මට පරිප්පු විතරයි හම්බුනේ කියලා කියනවා. ඒ වගේ හම්බ වෙන අවස්ථා හොඳට බලනකොට මේ වචනය නැත්නම් මේ වචී සංස්කාර ඒ වගේම කාය සංස්කාර දෙකේදී ඒ ක්‍රියාත්මක වෙනකොට කොහොමද මේ යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙන්නේ අපේ රුචි අරුචිකම් අපේ පෞරුෂත්ව ලක්ෂණ අපේ ඇබ්බැහි වැඩ කරන හැටි දිහා බලන් හිටියොත් පේන පටන් අර ගන්නවා එන එන චිත්තක්ෂණයේ නිවෙන්නේ තියෙන්නේ අපි විහිං භවනෙත්තියෙන් මේ චිත්තක්ෂේ තියෙන කෙලස් ටික අරකට ආසාදනය කිරීම තමයි සංසාරය කියන්නේ. කොයි වෙලාවකෝ අපි අලුතෙන් එන දේ කෙලස ගන්න නැතුව ඉන්න මට්ටමට තියෙන දේවල් කෙලස් ගෙවාන ගෙවාන ගෙවාන ගෙවාන කීලිවලා එතනදී සීමාව දරන නැත කරන්න පුළුවන් නම් චිත්තක්ෂණිකින් වේද චිත්තක්ෂණ හතකින් වේද දවස් හතකින් වේද අවුරුදු හතකින් වේද ආත්ම හතකින් වේද කියන එක පෘථග්ජන හිතේ සම්මත ලෝකයට මිසක කාලය කියන එක බලපාන්නේ නැහැ නිවන පැත්තෙන් බලනවා ඒ නිසා මේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන එක ආර්ය අෂ්ටාංග මාර්ගයේ ක්‍රියාත්මක වශයෙන්පත් නොවි පංචාංගික වශයෙන් වීම ක්‍රියාත්මක නොවීමම ක්‍රියාව බවයි. ඒ රහස තමයි සබ්බවක සකරණ කියන එකේ සඳහන් කරලා තියෙන්නේ. වෙන විදිහට කියනවා අපි කරන තා කරන්නේ පාපමයි. ඒක පැත්තකින් බලන්න. මොකද්ද සංස්කාර පැත්තේ? පින් කෙරුවත් සංස්කාර, පව් කෙරුවත් සංස්කාර, ආනන්ජාපි සංස්කාර වශයෙන් කෙරුවා සංස්කාර සංස්කාර තියෙනවා විඥානේ පහළ උත්සාහ කරන්න ඕනේ පරිේශන මට්ටමින් හෝ තප්පරයක් හෝ ටික වෙලාකට හෝ ඒ කිසිම දෙයක් නොකර සිටීමේ හැකියාව බලනකොට එතන තියෙන පිරිච්ච ගතිය. එතන තියෙන සන්තුෂ්ටි කරගතිය. එතන තියෙන සම්පatti කරගතිය. ඉතින් ඒක මේ කලාවකින් මැදට යන දෙයක්. ඒක අපි එනකම් බලාගෙන ඉන්නවා. අපි නඟලන තාක්කල් අපි ක්‍රියාත්මක වෙන තාක්කල් ඒක අසරණ වෙලා අහිංසකව බලහින නිසා මේ වාචා කම්මන්ත ආජීව කියන මේ තුන අද ලෝකේ විශාල සම්මන්ත්‍රණ පවත්වමින් මිනිස්සු හදනවා අනුන්ගේ වාචාව හදන්න අනුන්ගේ කර්මාන්ත හදන්න අනුන්ගේ ආජීවය හදන්න අනුන්ගේ තියා තමන්ගේකත් අමාරුයි මේ විදිහට හරියට සම්මා දිට්ඨිය සම්මා සංකල්පය හදාගත්තේ නැත්නම් ඒ වගේම තමයි සම්මා දිට්ඨි සම්මා සංකල්පය වශයෙන් මේක හදාගත්තොත් ඒ මනස හික්මෙනවා කියන එක අය කවුරුත් කියන්න ඕනේ නැහැ විද්‍යා දදාති විනය. Taman ප්‍රති විද්‍යාව විද්‍යාව කියලා කියන්නේ මේ දැන් තියෙන ඔය සයන්ස් නවීන විද්‍යාව නෙවෙයි ඇති ඇති ඇති දකින්නකොට අනිවාර්යයෙන්ම මනුෂයා විනයක් ඇති වෙනවා. එහෙම නැතුව Tamanගේ විනය හෝ අනුන්ගේ විනය හදන්න ගියොත් ඒක වින වදිනවයි කියලා කියනවා. ඒක තමයි මම පාවිච්චි කරන්නේ අත්ති කිලමතාන් යෝගයට වැටෙනවා කියන්නේ. මේ නිසාම සරුවචනාචාර්ය ආනන්ද සාංශ සඳහන් කළා තියෙනවා ආනන්දේ මේ ශාසනය පිළිහිමට බලපාන්නේ විනය ප්‍රශ්න නෙවෙයි ධර්ම ප්‍රශ්නයි විනය විසුරුනලත් කැඩුනට ආනන්ද හදත හැකි නමුත් ධර්මේ පටලවා ගත්තොත් නම් හදන්න බෑ ඒ නිසා ධර්ම විනය දෙකේ කතාකත් විනය ඉස්සර කරන්න යන්න එපා ධර්මයේ ඉස්සර කරන්න එතකොට විනය කර්ම ඉබේම ඉස්සර ගන්න පුළුවන් අද වෙලා තියෙන්නේ මේ විනය ධර්ම කියන දෙකේ ප්‍රශ්නයක් තියෙනවා මගේ විනයයි කට්ටියගේ විනයයි කියනක ප්‍රශ්නයක් තියෙනවා කට්ටියගේ විනය සමාජයේ විනය කියලා කියන්නේ දේශපාලනයමයි. වෙන මොකක්වත් නෙවෙයි. සමු සර්වඥාන්සේ ත්‍රිපිටකයේ කිසිම තැනක එහෙම මේ දේශපාලන කතාවක් කතා කරලා නැහැ. අපි එකිනෙක පවරගෙන මගේ වැරද්දක් තියෙනවා කියලා කියන්න කිව්වොත් අපිට තියෙන යුතුයකමක් ඒක හොයලා බලලා කරක්. එහෙම නැත්නම් අපිට mind your business තමයි වැඩක් කරන්න යන සර්වඥාන්සේ අනන්තවත් ඒ ත්‍රිපිටකයේ ඉඳ දීලා තියෙන නිසා ඒ වගේ වාතාවරණයක ඉඳලා ඉස්සලාම කරන්න තියෙන්නේ පරියංක වශයෙන් භාවනා හොඳට හැකිතාක් තුරට ඒ සති සමාධි වඩ아가න වචනේ වශයෙන් හෝ ක්‍රියා වශයෙන් හෝ ආජීව වශයෙන් යමක් නොකර සිටීමේ හැකියාව බලනකොට එන ඒ සතිය සමාධියේ තහවුරුව හොඳ යහ කල්පනා යහ දැක්ම බලන්න පුළුවන් නම් ඒක ගැම්මට යනවා. ඒක දිගට දිගට දිගට දිගට බල කැවෙන්න ගන්නවා. බල කැවෙනකොට ඒ පුද්ගලයා පුළුවන් තරම් ශක්ති හානි නොකරන, පරිසරය හානි නොකරන, චිත්ත පීඩ ඇති කරගන්න නැති කෙනෙක් බාටපත් වෙන එකට සීලාචාර වෙනවා කියලා කියනවා. සීතල වෙනවායි කියලා කියනවා. සිල්වන්ත වෙනවායි කියලා කියනවා. ඒ නිසා මේ සිල්වන්තකමේදී ਸਰවඥාන්සේ ඉදිරිපත් කරපු මේ සන්දර්භය ඊට කලින් තිබුණ සීලයත් එක්ක බලනකොට පුදුමාකාර මේ ගැඹුරක් නෛර්යානිකත්වයක් තියෙනවා. ඒ නිසා අපිට හරි අමාරුයි කියන්න භාවනා කරන්න පටන් ගන්නකොට මෙච්චර සීලයක් තිබිය යුතුයි කියලා ඒ තව කෙනෙක් මනින්ද අපිට අයිතියක් තියෙනවා කියලා. මේ පෞගේ දවසවල භාවනා මධ්‍යස්ථානට එන අපේකට එන කට්ටියට නීති වර්ගයක් දාන්න කතා කරලා තියෙනවා. මෙන්න මේ මේ தত্ত্ব තියන අය විතරයි ගන්න අනික කට්ටිය නැහැ කියලා. ඒක හොඳට විස්තර කිව්වට පස්සේ අපේ දුලිප් මහත්තයා ඉරතුන ස්වාමීන් වහන්සේ ওই නීති පද්ධතිය තිබුණොත් පටාචාරාට කවදාකවත් නිවන් දකින්න අපේ. කවුරු හරි කියනවා සදාචාර කරමින් ඉන්න දෙනවා එළියුරු රෙද්දක්වත් නැතු බුදුහාම විතරයි. ඒක නිසා නීති තියෙන්න ඕනේ. නමුත් අපි මේ ශාසනයේ තියෙන ඒ අභිවෘත ගතියට ඉඳ තියාගෙන යන්න ඕනේ. හැබැයි ඒක කියලා තමන් හික්මෙන එක තමන් සීලාචාර වෙන එක අවුලක් වේපත් කරන්න එපා. අනුන් ගැනදී පුළුවන් තරම් ඒකෙදී සම්මා දිටි සම්මා සංකප්ප පාවිච්චි කරන්න තමන් වශයෙන් කරට හැකි හැම වෙලාවකදීම ශීල පිළිබඳව දැඩි ශික්ෂණයට ලක් වෙලා අවස්ථාන ප්‍රයෝජන ගන්න ඕනේ. අනුඹිනුවේ පද්ධති සීමිතේ හැටියට කටයුතු කරන මිසක් කාගවත් මානසිකත්වයකට කාගවත් දෙයකට බලපෑම් නැතුව ඉන්න ගත්තොත් අපිට පුළුවන් වෙනවා අපේ මනස අපේ විඥාන සෝතේ හැකිතාවකට සාන්තව පවත්වාගෙන. ඉතින් ඒක මම හිතන්නේ පැවිදි වුණත් අවුරුදු 20ක් යනවා. පැවිදි වෙලත් මහා තෙරුණාචනමක් වෙන්න ඕනේ ඒකත් තේරුම් ගන්න. ඒ නිසා මේක පොඩි වැඩක් නෙමෙයි. අපි ඉන්නේ මේ පාරේ. ඒ නිසා අපි දවසින් දවස කියන භාවනා අනුව අහන බණ අනුව ධර්ම සාකච්ඡා අනුව අපේ පාර ගැටුම් වලින් තොර ශාන්ත සීතල තත්ත්වයකටපත් කරගන්න මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නැත කරන සියලු දෙනාටම සැනසීම තා වේවා කියලා කතා කරනවා විලියුල් ලයින් සාමාන්‍යයෙන් බලන ටිකක් තියෙනවා අපි මේ ධර්ම දේශනාවට පස්සේ මේ සම්බන්ධව කීයට කරන් කියලා අපි අහලා එන්නත්නම් අපි සම්ප්‍රදාන කුලේ තවතාවත් අතිවාතාවත් දැනනා කියන්නේ ඒ දේශනා සමන සතිවාරය සමාප්ත කරනවා ඊට ඉස්සෙල්ලා යන යන ක්‍රම දෙකක් තියෙනවා අපි ඒකට ඉඳලා පසුබම උත්තාවතර වෙනවට හදන්න. ස්වාමීන් අනුස්සය කියලා අදහස් කරන්නේ අපේ ශාරීරිකම් වලට සම්බන්ධ වුණ අනුස්සය මුලින්ම කියන්නේ ඇත්තටම අපිවත් තාම දැකලා නැති යකින්ම වැඩ කරන ප්‍රින්සිපල්. ඒ කියන්නේ කාපට් එකේ අරගෙන කුණුවේ ඉතිසල තියෙන විතික්‍රම කෙලස් පරිඋත්ථාන කෙලස් වලට සාපේක්ෂව තමයි අනුසය අඳුරන්න පුළුවන්. වීතික්‍රමණය කියලා කියන්නේ it is already transgressed. වචනෙන් හෝ ක්‍රියාවෙන් කාටරි කරදර වෙලා. social turmoil එකක් ඇතිවෙනවා. ඒක කියනවා transgressional වීතික්‍රමණය. ඊට පස්සේ කියනවා පරිඋත්ථාන කියලා කාම ට්‍රාන්ස්ග්‍රෙස් වෙලා නැහැ. නමුත් ඇතුලේ පැවරනවා තේරෙනවා. කාමයේ තියෙනවා තාම කාම විත්‍යාසයට ගිහිල්ලා නැහැ. එහෙම නැත්නම් සෝරල් මරන්න හිතර තර තරහ කරලා මරලා නැහැ. හැබැයි හිත ඇතුලේ ගොඩ දාන මේ වගේ කරන පරිඋත්ථාන කියලා නැගිටිනවා. අනුසය කෙලස් කියන එක ඒ මට්ටමටවත් එන්නේ තමන්වත් දන්නේ. පොටෙන්ෂල් එකක් ඇර තියෙනවා. සිටුේෂන් එක ආපු ගමන් පරවාතාවරණේ ආපු ගමන් ගලන්න පුළුවන්. ඒ වෙලාවේදී තමනුත් ක්‍රියාත්මක වෙන්නේ වලින් කරපු පොලිටික් පාන. අනුසය කෙලස් අරගෙන ඒක නිසා අයෝටාන් කෙලස් විචික මතලෙස් අයින් කරන්නේ නැතුව අනුසය කෙලස් දැක ගන්නවත් බෑ. මොකද අපේ හිත අරද කියන නිතරම කලබලයකටපත් වෙනවා. අරගෙන අවිශ්ලක් වෙනවා. ඒ නිසා අනිකාරන්නේ සීලයට වැටලා විදිකම කෙලස් පොඩක් තාපකල ඒ සමාධියේ පරිඋත්ථාන කෙලස් නැත. නැත කලෙල බලනවා කොහෙද දාන්නේ. හරිය වුණාට මොනවද මගේ බැලන්ස් එකේ තියෙන්නේ. පරිඋත්ථාන වෙනකම් ඒක හරියම ඉරෂනල් out of place. එතකොට හිතා ගන්න බෑ මේ මට ඇයි මේක මෙහෙම වෙන්නේ කියලා තරම් අර සංසාර දිගගෙනනවා මේ පිටෙන්න ගන්න. ඒක තමයි ධර්මයන් ආශ්‍රිත ස්පෙෂල් ඇක්ටිවිටි ස්පෙෂැලිටි එක. අනික කිසි කෙනෙක් උඩ ඉන්නේ අනිසාරසෝට බැරි වීතිකම කෙලෙස් පරිඋත්සාහ කෙලෙස් විතරයි. අනුසය කෙලෙස් කෙනෙක් බෑ කියලා ඉතිවි. සමෝචනාසීකට අත තිබ්බා. අර දෙක ඉවර කරලා මේකට යන්න. මේ බැලුව ගමනේ මේක ඉවර වෙනවා. ඒකට එන්ට්‍රි එක. පොඩි දාන්න දෙන්නේ එක තමයි විපස්සනා භාවනාවේ කරන එක. ආනාපානසතිය පස්සම්බයන් කාය සංග්‍රාම ඉවරලා අර ස්ථානයේ වගේ ඉන්නකොට දෝ ගොඩ දාන්නේ ඒ වගේ වෙලාවකද දෝ අපිට දැනෙන්නේ ඔව් එතකොට ඒවා එන්නේ චිත්ත සංකාර වශයෙන් සංඥා සහ වේදනා දෙකේ මැනිෆෙස්ටේෂන් එක එක වේදනා එන්න පටන් ගන්නවා කිසිම අදාළ නැහැ සංඥාවලයක් එන්න පටන් ගන්නවා පෙර ආත්මෝලියුවා පේන එකක් කිව්වා ඉතරහට වෙන දේම ඔක්කොම මේ අනුසයේ කිචි ගැවීමෙන් වෙන දේවල් තමයි අනුසයෙන් තමයි ඒවා මෙහෙවන්නේ ඒ බුද්ධලට ඒ වෙලාවේ කිසිම අදාළකමක් වෙන්නේ සමාරුල මිස්ටික්ස්ලා සන්තෝෂ වෙනවා. විඥා කියලා සමාරුල බය වෙනවා. ඇයි මේ කිසිම සම්බන්ධයක් වෙන්නේ කියලා. ඒක හරි මේ මානසික සෞඛ්‍යයක් අවශ්‍ය ඒක දිහා බලන්න. ඖෂධයක් අවශ්‍ය ඒක මේ ලොකු ඇදහිල්ලකින් යටෝනේ. හරි කියන්නේ. සැකේ පලාතකවත් තියෙනවා නම් කරන්න දැන නම් ඔච්චර එදෙන්න ගියත් දැයින හැම දෙයක් එක්කම පටලවා ගන්න. ඒක අනුගේ දෙයක් වලට බලන්න ගන්න. ඒක විපස්සනා කරනකොට ඒ දැක්තිලා යන්නේ. මේ පිළිබඳව මූල දැනුම හරි වැදගත්. ඒක වෙන කෙනෙකුට කරන්නත් බෑ. තමන්ම එතන ගිහිල්ලාම කවදාද කියන්නේ. ආශ්‍රව කියන එක මිනිස්සු ආශ්‍රව අංශ කියන දෙක සමානව තියෙන්නේ. ආශ්‍රව කියලා කියන්නේ මේ වෙලාවේ ඒක ඒක මේ කොයි වෙලාවෙත් මොහොත වෙමින් පවතිනවා. අනුශේධ නිසා අපි කරන හැම තීන්දුවකටම මොකද්දෝ ගඩක් ගන්නවා. ඒ අපේ අපේ පෞෂත්ව ගන්න. මේ රුචි අරුචි අපි ගන්න හැම තීන්දුවකම තියෙන අපේ කදාකත් ස්වාධීන තීන්දුවක් ගන්න. අපි ගන්න හැම තීන්දුවකම හියුමන් එරර් එක තියෙනවා. හියුමන් එරර් එක එන්නේ අපි අපේ රුචි අරුචිකම් කරා. ඒ හියුමන් එරර් එක නිතරම මේ කියන ගාන වතුර පාරකට පොස්තර පාරකට ගාලා දීගොත් ගාන වතුර දිගටම තෙල් මායමක් යනවා. පොස්තර පාරකට තෙල් තියෙනකන් ආයමත් යන ඒ වගේ අපි කරන අපි කොච්චර පිරිසුදු කටයුතු කරන්න ගියත් අපේ කාලාවක් ආශල් නැති තීන්දුව ගන්න. බයස්මයි. මේ බය අපේ කියන අපේ ඒ ගන්න තීන්දුව එන්නේ අපේ අනුසයෙන් පෙඟිලා. අනුසයෙන් ඒක පටලවිලා කලවම් වෙලා මාතු වෙලා. මේ දිගටම යන. ඉතින් ඒක ඒ බුද්ධියට තේින්න ඒ තරම් එයාට ඒක සෙකන්ඩ් ඉන්ටර්වයුව. අපි ගන්න හැම තීන්දුවක්ම තමන්ගේ තමන්ගේ ආකෘෂියට අනුව තමයි අනේ තම හොඳම කියලා කියනවා. තීන්දුවක් ගන්න කවුදෙන්ද දාලා බලන්න. ඒකද එයාගේ දෘෂ්ටි කෝණයෙන් බලනකොට මගේ කඩකොඩ කැපෙන්න ඉඩ තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී ඒක තමයි කෙරේ. නමුත් එයාගේ යෝජනා චෝදනා පිළිබඳව මධ්‍යස්ථව ඉන්න ඕනේ. එයා විවේචනාත්මක චෝදනා කරවට සාධනීයද අසාධනීයද කියලා බලන එක ආයෙත් ප්‍රශ්නයක්. මේ මාස අරුත් කෙලිකෝ තරහනා අසා නාස්තික යෝජනා කරනවා. ඉතින් ඒ වගේ හරි හරිම තාක්ෂය යන්නේ. අනුසය ආශාවලින් කරන්නේ විතරම මේ මේ අරක මේ ඉන්ෆියුස් කරනවා. මොනවාරි ඉන්ෆ්ලක්ස් එකක් දාගෙන කරන හැම ක්‍රියාවකම හැම වචනයකම හැම තීන්දුවකම තියෙනවා. ඒක මේ සර්වඥාසිකේ ආශයම් ඥානයේට තේනවා මේ වචන මේ වෙලාව මේ තීන්දුව ගන්න මේ වචනේ කතා මේ ක්‍රියාව කරන්නේ අසුබිම මේක උනාට එයා ගිනාපු යම් ලක්ෂණ මේ ක්‍රියාත්මක වෙන්නේ කියලා උන්වහන්සේට තේරෙන නිසා උන්වහන්සේට පුළුවන් එක ඒක මේ කීකෝඩ් කරලා. තමන්ට බෑ මොකද තමන් දන්නේ තමන්ගේ එක සෙකන්ඩ් ඉතරකේ ඉඳලා මේ කරගෙන ඉන්න පණ වල කරගෙන හිටයි කියලා තේරෙන්නේ නෑ නේද? ඒක ඒකම නාමක ප්‍රයත්නේ හරිය වැදගත් අනිත් තව කෙනෙක් පිළිබඳව අපි මධ්‍යස්ථ හැඟීමකින් බලලා තව කෙනෙක්ගේ අදහස් මත මතාන්තර ඒ කියන්නේ දෙකක් තියෙනවා. අපි මේ කෙලෙසුනේ අනු නිසා. සදාචාරය නිසා අපි කෙලෙසිලා. ඒ සදාචාරය කියන්නේ තුනට අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම අපි හදන්නත් වෙන්නේ සදාචාරය හරහා. අපිට ජීවිත ලෝකේ අපිට මහ විශාල කෙලෙස් ගොඩක් තියෙන ප්‍රශ්න නැහැ. ඔය දේශන සදාචාර නීතිනේ. ඉතින් මොනවාද කැන්සර් එක ආවේ, ෆ්‍රස්ට්‍රේෂන් ආවේ, ලිංගික ප්‍රශ්න නැහැ. අපේ ඒක විශාලම ප්‍රශ්නයක්. මොකද අපි සදාචාර වෙච්ච නිසා. මේ සදාචාරය කියන තැනවත් මම පාරවල කියලා දුරු සමාජයේ ඒ ඒ කෝක උනත් මේ සදාචාරය නැති ප්‍රශ්නත් ඒක නිසා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කිව්වේ ambiguity of the civilization කියලා. මේ අපි මේ හිර වෙලා ඉන්නේ අපිම හදාගත්ත ශිෂ්ටාචාරය. ඒ බුදුහාමුදුරුවෝ කියන ශිෂ්ටාචාරය හදා හරහා හැදුනා නම් ගලවන්නත් ඔය ශිෂ්ටාචාරය හරහා. කඩලා ගිහලා එක්කේ ඉස්සලා හරියන්නේ නැහැ. වෙන ශිෂ්ටාචාරය කියලා හරියන්නේ නැහැ. හරහාම කරන්නේ. කරන්න තියෙනවා. සම්මා දිට්ඨිය පිළිකර අඳුරන මේ සීල සීල ශික්ෂාවේ ගුණ සංඝවච්ච සම්මා සම්මා ජීවිතයේ ප්‍රාථමික සීලයෙන් උත්කෘෂ්ඨ සීලයෙන් නිගතන පොළොව මේ විරාති චෛත්‍යික වශයෙන් සඳහන් කරනවා විලාතිය වෙන කොට ඒ තුල සම්පූර්ණ වෙලා තමයි සම්මාදිස්ත්‍යයට යන්නේ සම්මාදිස්ත්‍යයේ ඒ මේ සෙවඩල්ලේ කොගෙන් තියෙනවා ඒකට එතින්නේ ගියයි කියලා චෛතසිකයක් වෙන්නේ කොහොමද ඒක විරති චෛතසිකයක් කියලා චෛතසිකයක්වත් නැති වෙනවා මේ සම්පූර්ණ ඉතින් යනවා විරති චෛතසිකය කියලා කියන්නේ රතියක් නැහැ කියන එක විරති කියලා කියන්නේ ඒ කියන්නේ ශිල්පදයක් කඩන්නත් මාර්ගය වශයෙන් දුච්චරිත වාචී දුච්චරිත ගුරු කියලා හිතෙන් පරිසවයෙන් තියා වචනයක්වත් නැහැ චේතනාවක් විතක් විතර කායික සතුන් වැඩි මොහොතක් කිරීම තියා චේතනාවක් නැහැ චේතනා පූර්ව ක්‍රියාවකුත් නැහැ ඉතින් ඒකට ඒක හරි කියලා පිළිගන්න එක තමයි මෙතන විරෝධය ඇති වෙන්නේ මොනවාක්ද දැන් බුදුදහම ආශ්‍රේ එක දැනක දිහනවා මොනවද මානෙන්නේ මේ නීවරණ ධර්ම වල උද්දම් භාගයේ සංයෝජන කරනවා. ඉතින් හාමුදුරුවෝ කියන මෙව මෙව නැහැ. දුකලාගේ නැහැ, අදුකලාගේ නැහැ, මාන නැහැ, උද්දච්ච නැහැ, විදර්ශන. ඉතින් බුදුහාම කියන ලදරුවෙක් නැහැ. රහත් දෙවියා. අදෝගේ පහන නැහැ රහත්. රහත් වෙලා නැහැ. මොකද ලදරුවා දන්නේ නැහැ. මේක ලොකු උනාට පස්සේ විශාල ප්‍රශ්නයක් මම අද ඉන්නේ ප්‍රශ්නේ නැත්තන කියලා එයාට ඇප්‍රීසියේෂන් නැත්නම් ඉතින් එයාට ඒකේ කිසිම මේ ආ මේ සමාදම් වෙන්න බෑ. ඒ වගේ අපිත් ගිහිල්ලා වාච විතක්ක ਵਿਚාර නැති කාය සංස්කාර නැත්නම් ගිහිල්ලා ඒක කලබලයක් කියලා හිතාගත්තොත්. පහලොක් කියලා හිතාගත්තොත් කම්මැලිකම කියලා මොකද වෙන්නේ? ආනන්දයන් කම්පේ දාන්නේ. ගුරුවරයාටත් බයි. මට අනපානි හරියන්නේ නැහැ සමහරවිට වෙන ආකාරමක් දෙන්න බැරි කියලා. මේ ඉඳලා රහනකොල හරියන්නේ කියලා දනවා ගහලා යන්නේ. ඉතින් හරකයි පිටේ දුරව පිටේ අහුරුන කෙවුවට. ඒකට ඒකේ ගුණයක් නැත්නම් ඒ වගේම හැන්ද ගෙවෙනකන් හැඳි ගෑවත් බුදුහාමුදුරන හැන්දල කවදා ලුණු රස තේරෙන්නේ නැහැ. ඒ වගේ ඒක දන්නේ නැත්නම් මේ අපි යන්නේ බාහනකොල්ල මෙතෙන්දයි මේකයි යන්න ඕනේ මේකයි වටනා දෙය කියලා දන්නේ නැත්නම්. දන්නවද දන්න මේ දැන් මේ තියෙන එක නැති බව දන්නේ එක. විරතියක් තමයි විරතියිකක් තියෙනවා අනේ කොච්චර හොඳයි මේක නැහැ. ඒ කියන්නේ අපිට කැන්සර් එකක් නැහැ නැති බව දන්න. දැන් තමයි ටෙන්ෂන් එකක් නැහැ නැති බව දන්නවනම් තිබිලා සනීප කෙරුවා වගේ සාන්තියක් තියෙනවා. අපිට වෙලා තියෙන නැති උනොත් නැති බව දන්න තියෙන දන් නැති නිසාමයි අපි ඔය කැන්සර් හැදෙන වැඩ කරන්නේ. ඉතින් මේ අපි ඉන්නේ වචනයක් ගන්න මේක අයාලේ පාවිච්චි දෙන්න එපා. මිච්ඡනේ පන්නන්න එපා. මිච්ඡනේ වචනාත්මක පාවිච්චි කරන්න කියන්නේ ඒකේ බුදුන්ට තේරෙනවා. ආපෝදේ කරපගෙන ආදීම අනික කට්ටිය ඒ ක්ෂණය පන්නනවා බොහෝ ලේසියට. සෙල්ලක් කරනකොට. අපාර වැටුණාට පස්සේ ඉතින් ඒකවල පශ්චාත්තාප දෙකයි අපරාධ දින අවස්ථාව වණ කරගත්තා. කවුරුත් මට හිතියේ නෑ මේ කාලේ මේක හොඳ නැති දෙයක් හොඳ දෙයක් කියලා කියලා දෙන්න කියලා දොස් කියනවා. ඉතින් නිසා ඒකට පාරදෝෂය අවශ්‍යයි, සමාධිය අවශ්‍යයි. ඉතින් අපි පුළුවන් තරම් අහන්න ඕනේ, හිතට ඉස්සර ගන්න ඕනේ. ඒ වගේම තමන් ළඟ තියෙන හොඳ ගුණ ටික මේකයි මේකයි කියලා තමන්ම අගය කරන්න ඕනේ ඒක ආඩම්බරයක් නෙවෙයි. එහෙම නැත්නම් මානකාරකමක් නෙවෙයි. එයා ඒකගේ දැනගන්නකම් තාපස් මනසට බලතුවක් වෙන්නේ නැහැ. ඩයක දුන්නත් ඩයක බාර ගන්න නැත්තම් පොකියන ඩයක දුන්නට ඩිවත් නැහැ කියලා ඩයක බාර ගන්න. අපිට වෙලා තියෙන අපිට හම්බෙලා තියෙන මේ ඩයක තාම අපි අපි තියෙන පොඩක් කොමින්ද ඔයනහලා කියලා එනකන් ඉඳ කියලා බලන්න මේ වෙන මොන දෙයක් කරා. අපිට හම්බෙලා තියෙන වටන ඩයක අපිට දුත්පාද කාලයක් කියන එක මතක් වෙන්න සමාධි පිළිවෙලට යන්න ඕන අනුවාද වෙන්න. නැත්නම් බුද්ධෝත්පාදකම දැන් මිනිස්සේ කියලා මතක් වෙන්න ගොඩාක් ප්‍රශ්න විසඳෙන්න යන්න ඕනේ මනුස්සකම තේරෙන්න. අපිට මේ අංගපතක ටික පිළිట్లా තියෙනවයි කියන එක තේරුම් ගන්න. අපිට තරුවන්දලා ගහනකොට කාට හරි දොස් දක්න වල තේරෙන්නේ නැහැ ඕවා කරන්න කියලා ආයෙත්ම අංග විකලෙක් වෙනවා කියලා. ඒ නිසා මේ හැම වෙලා තියෙන එක මනුස්සකමට සුන්දරව පාවිච්චි කරන්න අපිට මතකයි. අපි මේ අහින බණ, මේ කල්යන් මිත්‍යාශ්‍රය, මේ දවිද්ද වගේ දේවල් ඒව ගැන මේ ගාලල්ලා කියන ඉන්නකෙයි කොච්චර පැනලිලද පන්නන්නේ කියලා චිත්තක්ෂණයක් පාදා ඒක තේරෙනකොට සෝරි ළමයි තේරෙන උග වෙලාවට මට චිත්තක් ඒතර දෙන්න නටකොත් ඔයිලකොත් නැහැ වෙලේ බලුකොත් නැහැ මේ කරපු ඔක්කොම දෙන්න ඉවරනේ ඒක දැන් අපරාධන අපරාධය අරවා ටික තේරෙම හම්බුන එකක්වත් කරගෙන යන්න බැරි නම් අර මිලකඩේ තියන් මම ඇවිල්ලා තියෙනවා මේ අලුත් දෙයකට මාරු කරලා නැහැ කියලා ඉතින් දෙවැන්නේකුත් නැහැ දොස් කියන්නේ. වයිෆ්නුත් නැහැ ළඟ ඉඳලා. ඉතින් යන ගියා මට ඉතින් වයින් ඔබ තමයි මේ දේරම කෙරුවේ කියලා මම වෙලාවේ වයිෆ්නුත් නැහැ. වයිෆ්ට හස්බන්ඩ්නුත් නැහැ. ඉතින් ඒක තනියම කන්නේ. තාපය වගේ කතා කරලා අපි ඊසනාසවන සතිවාරේ තමයි එතාවතාචනම් මේ සම්පතම් පුඤ්ඤ සම්පතම් සබ්බේ දීවානුලන්තු සබ්බ සම්පatti එතාවතාචනම් මේ සම්පතම් පුඤ්ඤ සම්පතම් සබ්බේ භූතානුලන්තු සබ්බ සම්පatti සිද්ධා එතාවතාචනම් මේ සම්පතම් පුඤ්ඤ සම්පතම් සබ්බේ සත්තානුලන්තු සබ්බ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

සුවපත්ත්වා. ඕපාසාවදී කම්මච්ඡයම්